ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට වේලාව ගන්න බලාපොරොත්තු වෙන අවස්ථාවක් සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වෝ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං කෝ පන බික්කවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා චක්කුං ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති සමනුපස්සති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා කුද්ධි සම්පන්න පින්වත්නි මේ චක්ක සූත්‍රයේ අවසාන කොටසට ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමටයි මේ මාතෘකා පාඩේ ඉස්සරහින් තියාගත්තේ මෙතෙක් අපි ගොඩනගාගෙන ආපු ක්‍රමෙත් නැත්නම් මේ චක්ක චක්ක සූත්‍රයේ විකාශ වෙන ආකාරයට සර්වචනාංශ ඉස්සල්ලාම ඒ හයේ හය වරක් හයක් හඳුන්වා දීමක් කරනවා. ඒ හඳුන්වා දෙනකොට අපිට ප්‍රවිෂ්ඨ මාර්ග නාලිකා 36ක් ලැබෙනවා. ඒ 36 හදලා නැත්නම් 36 පිළිබඳව විග්‍රහ කරලා දැන් සරුවචන් වහන්සේ අයං කෝපන බික්කවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා. මානිමේ මේ දොරටු 36 නිසා සක්කාය සමුදය එහෙම නැත්නම් මේ මමය හට ගන්න හැටි මම යගේ හට ගැනීම මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා මෙතෙක් ගොඩනගාගත්ත ඒ සැකිල්ල හරහා ඒ අවිද්‍යාව හට ගන්න හැටි මමය හට ගන්න හැටි නැත්නම් කෙලස් නැත්නම් දුක් හට ගැනීමේ දොරටු පෙන්ලා දෙනවා. ඒකේ පළවෙනිම නිදර්ශනය තමයි චක්කුං ඒ තමම ඒසෝ හමත්මින් ඒසෝ මේ අත්තාති සමනුපස්සති. යම් කිසි කෙනෙක් මේ චචක්ක සූත්‍රය අහලා නැත්තම් එහෙම නැත්නම් ඒ අනුව බණ භාවනා කරලා අත්දැකීම් ලැබලා නැත්තම් අපි කියන අන්ධ වෘතක්ඥයෙක් නම් ඒකේන ඇහ මේ මසස ඇහ ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති සමනුපස්සති මේ ඇහ මම එතන මේක මගේ එහෙම නැත්නම් මේ ඇහැ මගේ පාලනය යටතේ තියෙන. මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ඒක ආත්මීය ස්වරූපයක් තියෙනවායි කියලා ඇහැ විසයෙහි මම මාගේ මගේ ආත්මය කියන මෙන්න මේ බැල්මක් බලන. ඒ බැල්ම හරහා තමයි සක්කාය හටගන්නේ. මමෙක් හටගන්නේ. ඉතින් ඒක රූපයටත් පෙන්නනවා. ඊට පස්සේ චක්කු විඥාණයටත් පෙන්නනවා. ඊට පස්සේ සක්කු සම්පස්සේටත් පෙන්නනවා චක්කු වින්දනයටත් වේදනාවටත් පෙන්නනවා ඊට පස්සේ තණ්හාවටත් පෙන්නනවා. ඒතර මේ ඇහ රූපය චක්කු විඥාණය ස්පර්ශය වේදනාව තෘෂ්ණාව කියන මේ හයතම මේ විදිහටම චක්‍රේ කරකවෙනවා. විදි සඳහන් කරලා තියෙනවා. මේ හැම තැනේදීම කිසිම බාධාවකින්තරව කිසිම පැකිලීමකින් තොරව චකිතකින් තොරව අන්ධ පෘථග්ජනයා මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා බාර ගන්න. එතකොට දුක කහට ගැනීමක් එනවා. ඉතින් මේ විස්තරය සෝත කියන කනටත් සරුවචනසියෝදවන. එතකොට සද්දය සෝත විඥාණය ස්පර්ශය සෝත සම්පස්සය සෝත සම්පස්සජ වේදනා ඒ අනුවෙන තණ්හාව. ඊට පස්සේ ගාන, જીවහා, කාය, මන වශයෙන් 36ක් ස්ථාන පෙන්නනවා. කෙනෙකුට සක්කාය සමුදේ වෙන හැටි. එහෙම නැත්නම් මේ 36න් පිට සක්කාය සමුදයක් වෙන්නේ නැහැ. සක්කාය සමුදේ වෙන්න 35කිනුත් බැති 36ම තියෙනවා. නොඅඩු නොපිරි මේ 36න් තමයි මේක ඇති වෙන්නේ කියලා මේ සරුවත් චන්දසේ පෙන්නකොහාම ඒක ලේසි නෑ අසුතවත් පෘථග්ජනයට නෑ කියන්න බෑ නමුත් එහෙම නැතුව කොහොමද ජීවත් වෙන්නේ ඇහ මගේ කියා ගන්න නැතුව කන මගේ කියා ගන්න නැතුව නාසය මගේ කියා ගන්න නැතුව දිව කය මන මගේ කියා ගන්න නැතුව ජීවත් වෙන්න බෑ ඉතින් ඒ ඒ හැම එකක්ම මම මාගේ කියනකොට ඒ අනුව දීර්ඝ සංසාරයකට හටගන්මක් වෙනවා කෙලස් හටගන්මක් නැත්නම් දුකේ හටගන්මක් වෙනවා ඒ නිසා ඒක ඒත්තු ගැනීම පවා ඇහැ මම කියා ගන්නකොට රූප සද්ද රූපේ මම කියා ගන්නකොට ඒ පුංචි පුංචි හැම තැනකදීම මමෙක් හට ගන්නවා ඒ වගේම දුකක් හට ගන්නවා ඒ වගේම කෙලෙස් හට ගන්නවා ඉතින් ඒ නිසා ඒක කොහොමද මේක නෑ කියන්නේ. එහෙම නැත්නම් පෘථග්ජනය කොහොමද මේක බුදුජානන්සේ කියන එක නෑ කියන්නේ. යාට නෑ කියන්න බැරි නිසා බුදුන්ගේ බණ අහන්නේ නෑ. බුදුන්ගේ බණ ක්‍රියාවත් කරන්නේ නෑ. ඒ සංඝයාට ප්‍රිය කරන්නේ නෑ. සීලයක් රකින්නේ නෑ. ඒ කෙනාට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයක් නැහැ. සීලවන්ත වෙන්නෙත් නැහැ. ඉතින් අපි දැන් අපි මෙතන ඉන්නේ දැනටමත් අපි එකිනෙකා දැනගන්න ඉස්සර වෙලාම බුද්ධ ධම්ම සංඝ කියන එක පිළිගත්ත අපේ ශක්ති ප්‍රමාණයට සීලක පිහිටපු පිරිසක්. ඒ නිසා පිරිස සීලයකට සමාදන් වෙන්න කිව්වම කිසි කෙනෙක් මට බෑ කියන්නේ නැහැ. ඒ කෙනෙක් බොහොම ආසාවෙන් සීල් සමාදන් වෙනවා. එහෙම පිරිසක් උපමා උපමේය මාර්ගයෙන් රූපක මාර්ගයෙන් කොහොමද මේ ඇහැමම නොවේ රූපය මම නොවේ ඇහි විඥානය මම නෙවෙයි ආදී වශයෙන් පිළිගන්නේ කියලා නිදර්ශනයක් කියන්න ගියොත් අපිට කියන්න පුළුවන් නව තාක්ෂණයේ හැටියට කැමරාව කියලා කියන්නේ ඇහි බාහිර ආය උපකරණයක් ඇහැට රූපයක් වැටෙනකොට ඇහැ මගේ දැකපු රූපය මගේ ඒක අල්ලගත්ත විඥාණය මගේ නැත්නම් ඒ දෙක ගැටලන විඥාණය මගේ කියලා අපි දීර්ඝ චිත්ත වීදියක් ඇති කරනවා කෙලස් වගුරු වලින්. නමුත් කැමරාවකට රූපයක් ආවුණාට කැමරාවට කෙලස් උපදින්නේ නැහැ. ඒක රූපේ සටහන් කරගන්නවා. සටහන් කරන රූපය හොඳ වැරදි හොඳ හරි වැරදි මනාපමනාප දැකීමක් කැමරාවට නැහැ. ඒ නිසා කෙනෙක් ඒ භෞතික සත්‍යය මෙහෙට ගත්තොත් කැමරා වැඩ කරන්නත් අවශ්‍ය කරන මූලික උපාංග ටික එහි උපාංග වලට සමානයි. මොකද කැමරාවකින් කොච්චර රූපගත පිටිගත කරත් ෆොටෝ ගත්තත් වීඩියෝ කළත් කෙලෙස් උපදින්නේ නැහැ. මේක කැමරාවට ලාභයක්. හැබැයි කැමරාවට බුදුන් දැකලා ශ්‍රද්ධාව ඇති කරලා නිවන් දකින්නත් බෑ. ඒක කැමරාවට පාඩුවක්. මිනිස්සයාට කැමරාවක සම්තන්දනයකින් තොරව බුදුන්ගේ මේ බණ ඇහුව නැති හිටියෝ දෝරේ ඇහැමගේ කියන වාරයක් පාස කෙලෙස් උපදින බව සත්‍යයක්. මොකද බුදුන් දැකලා සද්ධාව උපදවාගෙන ඇහැ විසයේ සතිය පිහිටියොත් මේ කෙලෙස් උපදවන ඇහැ මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා මේකේ තියෙනවා දෙපැත්තට අදින ගතියක් ඉතින් මේ සරුවච්චන් වහන්සේ ඇහ නිසා කෙලස් උපදිනවා, රූප නිසා කෙලස් උපදිනවා, විඥාන නිසා කෙලස් උපදිනවා, ස්පර්ශ නිසා කෙලස් උපදිනවා, වේදනා නිසා කෙලස් උපදිනවා, තණ්හා නිසා කෙලස් උපදිනවා කියනකොට පෘථග්ජනයට මොනම ආකාරකින්වත් ස්පාසුවක් දෙන්නේ කුඩල්ලෙක් ලුණු වතුරකට දැම්මා වගේ. ගැඩවිලි පණුවෙක් වයින් ස්පීඩ් එකකට දැම්මා වගේ. හැම තැනම පිච්චෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා බණ අහන්න අහන්න පිච්චෙන වැඩි වෙනවා. සත්‍ය වැඩෙන්න වැඩෙන්න පිච්චෙන වැඩි වෙනවා. දැවිලි තැවිලි වැඩෙන්න පටන් අර ගන්නවා. මාළු වල ගොඩ දාපු මාළුවෙක් වගේ. දෙකට කපපු පණුවෙක් වගේ. දැන් අපි ගෙවල් වලට කියලා කොහොමද ඉන්නේ? රූපයක් බලනකොට ගිනි ගන්නවා. ශබ්දයක් ඇහෙනකොට ගිනි ගන්නවා. ඇහැට බෙහෙත් ටිකක් දානකොට ගිනි ගන්නවා. ඇයි මොකද මේ ඔක්කොම බුදුහමර කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බැලනකොට මේ samudaya දහ විවිධාකාරයෙන් කෙලෙස් වගුරුවන බව සරුවචනසේ ඒකාන්ත කියලා ප්‍රකාශ කරනකොට පෘථග්ජනියෙකුට පුදුමාකාර බයක් ගැලවෝ මාර්ගයක්ම නැහැ මොන පැත්තෙන්වත් නැහැ ඒ නිසා බුදුරජාණන්සේ මෙවැනි ධර්ම පෘථග්ජන අන්ධ පෘථග්ජනයන්ට ඇහෙන්න තියන්නේ ඇහුනොත් දරන්න බෑ මෙව අහන්න ඕනේ ඒ ත්‍රිලක්ෂණය පිළිබඳව සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා පිළිබඳව යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිය කෙනෙකුට තමයි මේකේ තියෙන සාධනීය පැත්ත හරි පැත්ත අල්ලන්න පුළුවන් වෙන්නේ නැත්තම් මේක පව්කාරයට ගල් ගැහිමක් වෙනවා. අර දවස ගැට ගහ ගන්න බැරුව ඉන්න මේ අමු ගිහියා එහෙම නැත්නම් අන්ධ පෘථග්ජනයට අලිමදිවට හරක් කියලා බුදුහාමුදුරුවෝත් ඇවිල්ලා කියනවා තෝ ඇහ නිසා පව කර ගන්නවා සද්ද නිසා පව රූප නිසා පව කර ගන්නවා අර මනුස්සයන්නවා අනේ බුදුහාමුදුර මේ පැත්තකටලා නිකන් ඉන්න මේ දවස ගෙවා ගන්න බැරුව මේ අපි ගත කරන ඔබ වහන්සේ ඇවිල්ලා මේ ඇහි නිසා රූප පටන් ගන්නවා කියලා ඒ නිසා බුදුරජාණන්සේ ඒ මිනිසුන් පෞසිත කරන්නේත් නැහැ ධර්මයේ අයාලේ යවන්නේත් නැහැ ධර්මයේ දේශනා කරන්නේ අහලා වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට තමයි එතකොට ඒ අහලා වැඩක් ගන්න මනුස්සයාට ඇහෙන් සමුදය තියෙනවා. රූප නිසා සමුදය තියෙනවා. විඥානය නිසා දුක්ඛ සමුදය තියෙනවා. වේදනා, පස්ස වේදනා, සංඥා තෘෂ්ණා නිසා තියෙනවා කියලා බලනකොට එයා දැන් කරගෙන ඇවිල්ලා තියෙනවා යම් ප්‍රමාණයක සංවරයක් යම් ප්‍රමාණයක සීලයක් යම් ප්‍රමාණයක බයලජ්ජාවක් එයාට පේනවා තව පටිසද කරගන්න වෙනවා මේ ගියේ පාරෙම තව ප්‍රතිතද කරගන්න වෙනවා. මේ වෙනකොට එයා යම් ප්‍රමාණයට ප්‍රතිතද කරලා තියෙනවා. එයාට මේක තල්ලුවක් වෙනවා. එහෙම නැත්නම් මෙවැනි ධර්ම ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපා වගේ මේ පස්පවුවත් අඳුරන්නේ නැති, ධාම ශික්ෂාවකටපත් වෙලා නැති, ධාම භාවනාවක අත්දැකීම් ලැබලා නැති කෙනෙකුට කියමන වයින් ස්පීට් එකට ගැඩවිලෙක් දැමවා වගේ අපහසුකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ ඉස්සල්ලා කරන්නේ ඒ සංවේගය ඇතිවීම පිණිස දැනට මගක් දොර ආපු එක්කනට පෙන්ලා දෙනවා. මෙන්න මෙතනයි ඉන්නේ. ඒ නිසා දැනට ওই කරගෙන යන වැඩපිළිවෙල පටිතද කර ගැනීමක්. තව සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් පාඩපත් කරගන්න. චිත්ත භාවනාව අදි චිත්ත ශික්ෂාවක් පාඩපත් කරගන්න. ප්‍රඥා භාවනාව අදි ප්‍රඥා භාවනාව පාඩපත් කරගන්නයි සංවේගයේ පිණිසයි මේක ඇති කරන්නේ. එහෙම නැතිනම් නිකම්ම අමු ගිහියෙක් හම්බ වෙච්ච වෙලාවක එහෙම නැත්නම් අමු අන්ධ පෘ탁ජනෙක් හම්බ වෙච්ච වෙලාවක සරුවච්චන් වහන්සේ ඡන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා පියවර හතරකින් තමයි කටයුතු කරන්නේ. ඉස්ලාම යාට පෙන්ලා දෙනවා ඡන්දස්සේති. ඡන්දස්සේති කියලා කියන්නේ ඒ කෙනාට මතු කරලා පෙන්නනවා දැන් ඔබතුමා ඉන්නේ දන්නවනම් නැත්තම් දැනගන්න බුදුන් ඉදිරිපිට කියලා. ඒක සාමාන්‍ය පෘථග්ජනය බුදුන් කියන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. ගරු කරන්න දන්නෙත් නැහැ. නමුත් භාවනා කරන කෙනා දන්නවා බුදුන් ඉදිරිපිට යන්න පුළුවන් වුණොත් ඒක විශාල ලාභයක්. කණ්ණාඩියක් ඉදිරිපිට ගිහලා තමගේ ප්‍රතිබිම්බේ බලා ගන්න පුළුවන් වගේ පිරිසුදු කණ්ණාඩියක් වෙනවා පෘථග්ජනය දන්නේ නැහැ. අන්ධ පුත්‍ජඥයන් දන්නේ නැහැ. ඒ නිසා බුදුචානන්සේ සම්දර්ශනය කියලා පෙන්නනවා කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ කලකින් දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. ඒක පෙන්නුවාට පස්සේ යාට තේරෙනවා මම මේ ඉන්නේ ක්ෂණ සම්පත්තියක කියලා. කලාතුරකින් හම්බෙන ක්ෂණයක ඉන්නේ කියලා. හැබැයි ඒක එයා දැනගෙන නෙවෙයි බුදුන් ඉදිරියට යන්නේ. මොකද අන්ධ පුත්‍ජඥයෝ ඊට පස්සේ පුත්‍රජානන් වහන්සේ යාට සමාදපේති කියලා උඹ මේක සමාදන් වුණොත් මම බුදුන් ඉදිරියට ආවා ධර්ම ඉදිරියට ආවා සංඝයා ඉදිරියට ආවා කියලා සමාදන් වුණොත් විතරක් ඔබට ආනිසංස තියෙනවා සමාදන් වුණේ නැත්නම් ගලක වැපුරුවා වාගේ අන්දේකට මණිකක් පය ගැහුණා වගේ අහුලා ගන්නෑ ඒක නිසා සංදර්ශනය කරලා පෙන්නලා ඒක සමාදන් කරනවා සමාදපේති. මේක බුදුරජාණන් වහන්සේ හිතන උන්වහන්සේගේ බුද්ධ කෘත්‍යය කියලා. මේ හම්බ වෙච්ච මිනිස්සයා අම්මු ගිහියා. එහෙම නැත්නම් අන්ධ පෘ탁ජනයා. නමුත් බුදුරජාණන්සේ දාන්න දහං ගැටයක් දාලා එයාට හේතු කරලා තියෙනවා මේක ක්ෂණ සම්පත්තියක් කලාතුරකින් වෙන දෙයක්. අපිට තේරෙන්නේ බබා. තේරෙන්නේ නැහැ දරුවා කමක් නැහැ. බුදුන් ඉදිරිපිටින් බව දැනගනින් ඊට පස්සේ මේකට සාදු කියලා සමාදම්යක් ආන්නේ මේ මට්ටමට ආවට පස්සේ යාට ලොකු සතුටක් ඇති වෙනවා. මම මේ වැරදිලා හරි ගිහිල්ලා තියෙන්නේ. බුදුන් ඉදිරිපිටනේ. උන්වහන්සේ මට මේක හේතු ගන්නලා දුන්නානේ. ඒකේ මේ බුදුරජාන් වහන්සේ තමන් ඇඬහැර පාණ්ඩ තමන් ලොක්ක වෙන්න කරන වැඩක් නෙවෙයි. කරුණාවෙන් තමයි මේ දේ කරන්නේ. යම් හේයකින් ඒ කෙනාට ඒ තමන් බුදුන් වෙත ඇදිලා ගියා මොකක් හරි හේතුවක් නිසා මේ බුදුහාම කියන දෙමලේ තේරෙනවා ඊට පස්සේ ඒක සමාදන් වුණා නම් එයාට ඇතිවිච්ච මේ සතුට මත අර හැකි සංඥාව මත ක්ෂණය සම්පත්‍ය මතයි බුදුරජාණන්සේ සමුත්තේජනයක් ඇති උත්තේජනයක් ඇති කළ කියන පුතේ ඒක එහෙම වුණාට බුදුන් දැක්ක ඵලියෙන් නිවන් දකින්නේ මෙන්න මේ ටික කරන්න ඕන. දැන් ඉතින් පටිසද කරගනින්. ඒ වෙනකොට යාට අර ස්ථාන දෙකකින් තෙද ගන්නවලා බල කවලයි බුදුරජාණන් වහන්සේ මේ සමුත්තේජනය කරන තැන පටිතද කිරීම කරන්නේ. ඒ නිසා පටන් ගන්නකොටම ඒ සමුත්තේජනය කරන්න ගියොත් බුදුරජාණන් වහන්සේ යමපල්ලෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දරා කියා ගන්න බැරි නැත්නම් ඉපදිච්ච ගමන් බබේකට හයි ප්‍රෝටීන් කැම දෙන්න හදනවා. තම කිරි බොන බබාට බඩ හැදිලා නැති එකනට හයි ප්‍රෝටීන් දුනොත් මරන්න තියෙන එකම ක්‍රමය. ඉතින් ඒ නිසා මේ ලෝකයේත් එක්ක අපි සම්බන්ධ වෙන හැම තැනකදීම මේක මම කියාගන්න කැමරාවෙන් නැති ගතියක් ඇහි තියෙනවා. වොයිස් රෙකෝඩරේ නැති ගතියක් කනේ තියෙනවා. අනිකෝ සෑම ඉන්ද්‍රිය වගේම බාහිර දේවල් වල නැති ගතියක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ස්වභාවයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය මමේ කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මේ කරගත්ත ගමන් ඒකට අපි වග වෙන්න වෙනවා. ඒ වගවීම නිසාම මානසික ආතතියක් එනවා, අසහනයක් එනවා. මං කියන ක්‍රමයට ඒක වැඩ කරන්නේ නැත්තම්. දැන් මං කියන ක්‍රමයට වැඩ කරනවා කියලානේ මම කියාගන්නේ. නමුත් ඒකේ විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මේ 36 ආකාරයේ පෙන්ලා ਸਰවචනාංශය සඳහන් කරලා තියෙනවා. ඇහැ ගත්තත්, රූපේ ගත්තත්, චක්කු විඥානය ගත්තත්, ස්පර්ශය ගත්තත්, වේදනා ගත්තත්, තණ්හාව ගත්තත් යම් විදිහකට මේ අන්ධ පෘථග්ජනයා ලේසියටත් පහසුවටත් තණ්හාව මමයි කියා ගන්නවනම් වේදනාව මමයි කියා ගන්නවනම් ස්පර්ශය මමයි කියා ගන්නවනම් විඥානය මමයි කියා ගන්නවනම් රූපේ මමයි කියා ගන්නවනම් ඇහැ මමයි කියා ගන්නවනම් ඒ කෙනාට ඒ කියන ප්‍රකාශය දරන්න බැරි වෙනවා පිහිටලා ඉන්න බැරි වෙනවා මොකද ඇහි හටගන්මක් සහ නැතිවීමක් තියෙන නිසා ඇහැ හටගන්නේ ඔබට ඕන වෙලාවට නෙවෙයි. ඇහැ නිරුද්ධ වෙන්නේ ඔබට ඕන වෙලාවට නෙවෙයි. ඒ කියන්නේ අපිට යමක් දිහාම අපිට කසින භාවනාවක් කරලා දිගටම ඒ අරමුණ දිහා බලන් ඉන්න ඕනේ. ඒක තමයි මම සිල් අරගෙන සමාදන් වෙලා කරන භාවනාව. නමුත් ඉඳපුවාන් ඇහැ පිට පයින්. ඇහැ වෙන රූප බලන්න යනවා නැත්නම් සද්ද අහන්න යනවා ගන්ධ රස බලන්න යනවා ඒකට පේනවා ඇහැ ඒකේ හට ගන්න වෙලාවකුත් තියෙනවා මට ඕන විදිහට මට මට ඕන විදිහට නොවි අට ගන්න වෙලාවක් තියෙනවා. මම කැමති නැති වෙලාවක අපිට මේ නිසා එහි එහි හටගන්ම කියලා කියන්නේ මේ චක්කු ගෝලේ හටගන්ම නෙවෙයි කන නාසය දිව කය තද කරලා රූප බලන වෙලාවක් තියෙනවා එහි. කොයි වෙලාවේ ඇහැ රූප බලනවාද කියලා කිසිම කෙනෙකුට කල්යතු කියන්න බෑ. එයා හිතුන වෙලාවේ පිටපයින්නවා. පිස්සු ඇවිච්ච රිලෙවෙක් වාගේ. ඊට පස්සේ මේ රූපයට ඔතන හිටපන් කියලා කිව්වට හිටින්නේ නැහැ. ඒක නිසා අපි මේ රූප අල්ලලා තියාගෙන ඉන්න පිටියොල ගහගෙන තියාගෙන ඉන්නවා මේ පර්ස් එකේ දාලා තියාගෙන ඉන්නවා මොකද ඒ රූපේ අපිට ඕන වෙලාවට හම්බ වෙන්නේ අපේ ඕන වෙලාවට නැති වෙනවා අනවශ්‍ය වෙලාවට එනවා ඒ නිසා රූපයක් ඇතිව නැතිව යන සෑවියත් ඒ නිසා මේ ඈත රූපේ ගැට ගන්න විඥානයත් මට ඕන වෙලාවට ගෙන්නන්න බෑ එන වෙලාවට එනවා නැන වෙලාවට යනවා ඊට පස්සේ මේ විඥානයේ නිසා ඇති වෙන ස්පර්ශය මේ තුනට එකට ගමන් කිරීම ඉන්න ඕන වුණාට ඒ තුන වින් වෙලා යන වෙලාවල් එනවා. ඒකෙන් පහළ වෙන වේදනාව අපි සුඛ කියලා හිතාගෙන වස්තුවක් ඒක පහස ලැබුවට අපි හිතන සුඛේ නොලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා එක සැරයක් බලපෙක දෙක බලනකොට තුන බලනකොට හතර බලනකොට කවදාකවත් ඒ පළවෙනි සැරේ බලනකොට පේන තිබිච්ච මනාපමනාප දෙක දෙවෙනි තුන්වෙනි සැරේ හිටින්නේ නැහැ. ඒක නිතරම වෙනස් වෙමින් යනවා. ඊට පස්සේ ඒ නිසා පහළ වෙන තෘෂ්ණාවත් එක්ක අඩු වෙනවා එක්ක වැඩි වෙනවා. ඒ වගේ හටගන්මක් සහ වැයවීමක්, ඡය උපාදයක් සහ භංගයක් දෙක සමුදයක් සහ නිරෝධයක් තියෙන නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා මේක ආත්මය කියලා බදාගත්තට බදාගත් එක්නාට ඒකේ පිහිටන්න බැරි වීම නිසා ඒ කෙනාට ඉච්ඡා බංගත්වය ඇති වෙනවා මානසික අසහනය ඇති වෙනවා ආතතිය ඇති වෙනවා මොකද මම කියාගත්තට ඒක වැඩ කරන්නේ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි මේ නිසා යම් කිසි කෙනෙක් වැඩි වැඩියෙන් ඇහැමම රූපේ මම චක්ක විඥානේ මම ස්පර්ශේ මම තණ්හාව වේදනාව මම තණ්හාව මම කියනවනම් ඒ තරමටම යාට මානසික අසහනයක් එනවා. ඒ තරමටම ආතතියක් එනවා. ඒ තරමටම ઈચ્છාබංගත්ව කරපත් වෙන්න වෙනවා. මේ අහ කියන නයි ඔඩොක්කේ දාගත්ත නිසා. කැමරාව මේ කෘත්‍ය කරනවා. කැමරාවට කවදාවත් මානසික ආතතියක් නැහැ. කවදාකවත් අසහනයකටපත් වෙන්නේ නැහැ. ඉච්ඡාපංකත්වයකටපත් වෙන්නේ නැහැ. මොකද ඒක කවදාකවත් මම කියාගන්නේ නැහැ. මේ නිසා සරුවචනාංශේ මේ 36 පෙන්වන්නේ දුකක් දීලා ඉච්ඡා බංගත්තයටපත් කරලා නැති නාස්ති කරන්න නෙවෙයි මේක දැන හෝ නොදැන මම කියා ගත්තොත් කෙලස් කන්දනම් අඩුපාඩු වෙන්නේ ඒ නිසා පුළුවන් ද බලන්න আদি සීල ශික්ෂාව හරහා මේ සතුම් මෙරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරයේ බොරු කේලම් හි සතර පරිසන කීමතා මත්පෙන් පානේ නතර කරනවා වගේ දකින් දකින් වාරේ මේ ඇහැ මම කියාගන්න යම් නැති භාවයක් පෙළඹීමක් රූප මම කියාගන්න යම් නතු භාවයක් පෙළඹීමක් තියෙනවා අනේ එතනත් පොඩ්ඩක් ශික්ෂාගරුක වෙන්න. ඕකේ පුරුද්දට ගියාට මේක යටි නූලෙන් ගැටලලා සංසාරේ ගැට ගන්නවා. ඒක නිසා සීල ශික්ෂාව කියන එක කය වචන දෙකට සීමා වෙලා තිබුණාට අදි සීල ශික්ෂාවට යනකොට මේ ඉන්ද්‍රිය দমনය කියන එක ඉන්ද්‍රිය සංවරය කියන එක එතන බයලජ්ජාව කියන එක එතන මේ ශික්ෂා පදයක තියෙන මේ ගැඹුර අදිට වැඩිය පොඩ්ඩක් ඈතට යනවා හැබැයි ඒ සාමාන්‍ය සිල්පද කැඩීම විතික්‍රමණයක් උල්ලංඝනයක් වුණාට මේ ඇහැ සංවර කරගත්තේ නැහැ කියලා සමාජ නීති උල්ලංඝනය වෙන්නේ නැහැ. හිරේ යන්න වෙන්නේ නැහැ. ඒවා අකුසල් නෙවෙයි. රූපයක් දැකලා බැලුවයි කියලා අකුසලයක් නැහැ. හැබැයි බලන්නේ දැක්කට නොදැක්ක වගේ ඉන්න පුළුවන් නම් ඒ මතින් උපදින්න පුළුවන් කෙලෙස් රාශියක් නතර කරගන්න පුළුවන්. ඒක සමාජ නීතියක් විදිහට ඔලුවට ගන්න බෑ. අපි කියන ආචාර ධර්මයක් විදිහට ගන්න බෑ. එක්කිනෙකුට පටව ගන්න පුළුවන්, පනව ගන්න පුළුවන්. මම රූප දකින්නකොට මේ ඇහැ කියා ගන්න හැමම කියා ගන්න ගතිය රූපෙමම කියා ගන්න ගතිය විඥානෙමම කියා ගන්න ගතිය මට අල්ලන්න පුළුවන්ද ඔය හයම කවදාකවත් කිසිම වෙලාවක එක්කිනුට අල්ලන්න බෑ එක සැරයකට අල්ලන්නේ හයෙන් එකයි රූපය නෑ ඇහැ මම නෙවෙයි කියා ගන්නට යම් කිසි කෙනෙක් මේ දැකපු දෙයට ආඩම්බර වෙන්නේ මේ රූපෙම ඇහැ මගේ කියා ගන්න නිසානේ ඒකනේ ඇහැ දුර්වල වෙනකොට කනගාටු වෙන්නේ. අන්න ඔතන තියෙන මේ කොක්ක ඔතන තියෙන මේ සංයෝජනය තීරුම් ගත්තොත් යාට ඒ වෙලාවේ රූප පිළිබඳ ওই සංයෝජනේ තීරුම් ගන්න බෑ. මේ ඇහැ විතරයි තේරෙන්නේ. වෙන වෙලාවක පුළුවන් වෙන්න පුළුවන් දැකීම සිද්ධියේදී රූපය පිළිබඳව මේ යම් යම් රූප සමංගලයි කියලා හිතාන දිට්ඨ මංගල සූත මංගල කියලා තියාන ඉන්නේ ඒ රූපයට තියෙන බැඳීම නිසායි නමුත් මේ රූපයේ එහෙම ගතියක් නෑ. මගේ හිත තමයි මේකට මනාපමනාප පොවලා මනාපමනාප වක් කරලා මේ රූපයත් එක්ක බැඳි බැඳි කරගන්නේ. ඒකෝට මේ දෙක ගැටලන විඥානේ සමහරට අහු වෙන්න පුළුවන්. සමහරට මේ ස්පර්ශය මේ සක්මන් කර කර හිටියට මොකද හිත රූප බලන්න ඇදගෙන ගිහිල්ලා රූප පෙන්න පෙන්න ඉන්න වෙලාවක හිතා ගන්න පුළුවන් ඔන්න මට ඕන කරන්නේ පයේ ස්පර්ශය නමුත් ඇහි ස්පර්ශය පේනවා කියලා වෙලාවක අහු වෙනවා. සමහරට ඒ විපරිත වේදනාව අහු වෙනවා. මේ පයේ වේදනාව හරිම කම්මැලි නීරසයි ඒකාකාරයි එන රූප බලන එක හරි විචිත්‍රයි කෙලස් වගුරුවන සුළුයි ඒ නිසා වේදනාව හරහා යනවා නැත්නම් තෘෂ්ණා කරන ගතිය හරහා එක වෙලාවට එකයි කරන්න පුළුවන් ඉතින් මේ තැන් තැන් වල අහුලගත්ත මේ කරුණු 6 එක තැන් කිරීමේදී චින්තාමය ඥාන අත්‍යවශ්‍යයි ඒ නිසා අපි කියනවා චින්තාමය ඥාන ඉස්සර කරන්න දෙන්න එපයි කියලා. නමුත් චින්තාමය ඥාන නැතුව බෑ. මම තැන් තැන් වලදී තමයි චක්කු කියන එක අදාල්ලා ගත්තම හෙට වෙන්න පුළුවන් රූපය අල්ලන්නේ. තැන් තැන් වල අල්ලගත්තට පස්සේ පස්සේ මේක ගොනුවකට එනවා. මේ වැඩ පිළිවෙලේ පුරු khayයි තියෙන්නේ. එකවරකට එකයි බබලන්නේ. ඒක අල්ලනවා. දැන් අභිධර්මී ඉගෙන ගත්ත එක්කනට පොතේ දැනුම තියෙන එක්කනට නැත්නම් චින්තාමණි ඉස්සර කරපු එක්කනට අර වැටහෙන එක තියෙද්දි ස්වභාවයෙන් වැටහෙන එක තියෙද්දි යා වෙන එකක් අල්ලන්න උත්සාහ උත්සාහ කළා කියනවා නේද ස්වාමීන් වහන්සේ චක්කුව නම් වැටුණා දැන් රූපේ වැටුනේ නැහැ කියලා ඒක ආතතියක් කරගන්න. ඒක ප්‍රශ්නයක් කරගන්නවා. ඒක පිච්චාබංගත්වයක් කරගන්න ඕක තමයි කියන්නේ ගොනාට ඉස්සලා කරති ඉස්සර දා ගන්නවා කිය. වැටෙන ක්‍රමයක් තියෙනවා. වැටෙන ක්‍රමේදී මූල ධර්මයක් ගැලපෙනවා. හැබැයි ඒක ඉදිරිපත් වෙන තාලෙන් අල්ලන්න ඕනේ. අරක වැටෙන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් වැටෙන්නේ මේ මේ පුරුක කරගෙන කරන යනට අරකට වැටේ. මේක වැටෙනට අරක වැටෙන්න ඕනේ කියලා කිසිම න්‍යායක් නැහැ. ඒ පොතේ ගුරාලට මොන්න තාලෙන්වත් ලැබෙන ලැබෙන දැනුමක් බාධා කරගන්න. ලැබෙන දැනුමක් ආතතියක් ඇති කරගන්න. ලැබෙන ලැබෙන දැනුමක් අසහනයක් ඇති කරගන්නවා. අරක කොහොමද වෙන්න ඕනේ? මේක කොහොමද වෙන්නේ? මේ ලස්සන පෙනෙන වැටහෙන ප්‍රත්‍යක්ෂයේ මුළු ගන්නලා අර හිතාගෙන ඉන්න චිත්‍ර රූපයක් ඉස්සරහින් තියාගෙන හැම වෙලාවෙම අසහනයකටපත් වෙනවා. ඒක එහෙමම විය යුතු නෑ. මොන්දේට සුතමේ ඥාන ඇති කරාට මේ ප්‍රායෝගික පැත්ත ඉස්සර කරගෙන යනවනම් සුතමේ ඥානේ ලොකු ධෛර්යයක් ලොකු ආදාර උපකාර ගතියක් තියෙනවා. ඒක චින්තාමයත් යොදා ගන්න පුළුවන්. හැබැයි ප්‍රත්‍යක්ෂත් එක තමයි යන්නේ. චින්තාමේ නැතුණම් බෑ. මෙන්න මේ විදිහට ඇහ කන දිව කය මන කියන මේ හයේ සමුදය පැත්ත දුක්ඛ සමුදය පැත්ත, කෙලෙස් වගුරුවන පැත්ත, මාරපාක්ෂික පැත්ත දකින්ද යම් කිසි කෙනෙක් උනන්දු වෙනකොට එයා සදාචාරවාදියෙක් නම් එයා කවදාහක්වත් මේ වැරද්ද දැකලා ධර්මයක් ඉගෙන ගන්න ඒ දකින ධර්මයේ දකින දෙයට වෛර කරන. දකින දෙය නැති කරන්න හදන. කෙලෙසයක් මේ තෘෂ්ණාව කියන්නේ කෙලෙසයක් නිසා උපදිනකොටම එයාට ඒක පිළිබඳව ප්‍රතික්‍රියාවක් එනවා. කරප්පන් එනවා. බලන්න බෑ. නමුත් මේ සති චෛතසිකය නැත්නම් මේ විපස්සනාවට තියෙන නැඹුරුව මේ තෘෂ්ණාව තමයි තියෙන්නේ. ඒක හැදෑරිය යුත්තක්. තෘෂ්ණාව මුලමෙදාග බැලිය යුත්තක් මිස එනකොටම දුරුවන් කළ යුත්තක් නෙවෙයි. ඒක නිසා දුක්ඛ සමුදය හදෑරුවොත් විතරයි ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට සදාචාරවාදියා ගෙට එන්නත් ඉස්සෙල්ලම වෛර කරලා ඉවරයි. වේදනාව එනකොටම දුක් වේදනාවක් නම් කොහොමවත් වෛර කරනවා. එනකොටම අපි ඒකට පූර්ණ නිගමන අරගෙන ඉවරයි. මේ නිසා සදාචාරවාදියාට එහෙම නැත්නම් Taman කෙරෙහි මේ තරම් විවේචනාත්මකව බලන කෙනාටත් අර සතිය ඉස්සර කරන යන කෙනාට වගේ වැඩි දුර යන්න හම්බෙන්නේ නැහැ භාවනාවේ. මේ කාරණා කාරණා වැටේන වැටීගෙන එනකොටම එයාට වැටෙන්නේ තමන්ගේ බංකොලොත් භාවයක් කෙලස් ගතියක් එහෙම නැත්නම් ඉගෙන ගන්න ඉගෙන ගන්න මේකේ නරක පැත්තම තමයි පේන්න තියෙන්නේ කියලා භාවනා ටික කාලයක් කරගෙන යනකොට ඒක දරා කියා ගන්න බැරුව හත අරින්න වෙනවා. හොඳ විපස්සනාව පිළිබඳ හැඟීමක් ඇති කරනකොට විතරක් මේ තෘෂ්ණාව සංගවී සිට ක්‍රියා කරනවට වැඩිය හොඳම දේ තමයි අස්පනා අපිට ක්‍රියා කරනවා දකින්නකොට තමයි තේරෙන එක සමුදය ඇති වෙන හැටි දුක ඇති කරන හැටි ඒ වේදනාව තණ්හාව ඇති වෙන්න උදව් කරන වේදනාව දැන් මේ මට දුක් වේදනාවක් ඇවිල්ලා තියෙනවා ඒ දුක් වේදනාව ආපුවම ඒක නැති වෙන්න පතන් දෙපා මේ දුක් වේදනාවේ මුලමදාග කොහමද ඊට සැප වේදනාවක් එනවා අනේ අනිත් දවසෙත් මට මෙහෙම ලැබේවා එහෙම නැත්නම් මේ වේදනාව සුඛ වේදනාව නැති දාසේ කනගාටු වෙනව වෙනුවට මේ සුඛ වේදනාවේ මුලමදාක දක ගන්න. කටයුතු කළොත් ඒ කෙනාට මේ සුඛ වේදනාව නිත්‍ය සුඛ සුභ එකක් නෙවෙයි විපරිණාමයට ලක් වෙන එකක්. ඒකට හටගන්මක් තියෙනවා නැතිවීමක් තියෙනවා. දුක් වේදනාවත් රූපෙටත් වැඩිය ඉක්මනට ඇතිව නැතුව යනවා. ඒක නිසා සර්වඥාන්සේ වේදනා චෛතසිකය පිළිබඳව අනික්කවට වැඩිය පොඩි විග්‍රහයක් එහෙම නැත්නම් විවරණයක් මේකෙදි කරනවා දුක් වේදනාව එනකොටම ඕනම කෙනෙකුට අසුතවත් පුතඥයට පටිඝහනුසේ තමයි වැඩ කරන්නේ ඒක නොදකින් නොපතන් කියලා හිතනවා. ඒක නැති කරන්න හිතෙනවා. ඒ නිසා ඒකිනා දුක් වේදනා කාපුවාම සෝචති කිලමති උරත්තාලින් කන්දන්ති කියන්නේ ශෝක කරනවා ක්ලාන්ත වෙනවා ඉසాత බැඳගෙන පපුවට ගහගා අඬන්න පටන් අර ගන්නවා මේ විදිහට විලාප කියන්න පටන් අර ගන්නවා පරිදේවති සම්මෝහං ආපයි සමහරට කලන්ත හැදලා වැටෙනවා ඒ මොකද යා දුක එන්නේ ඉස්සෙල්ලා දුකට බය වෙලා ඉවරයි මේ පටිඝානුසය නිසා උදාහරණයක් වශයෙන් කියනවනම් මේ ඉස්තර මේ වගේ sannivedana ක්‍රම තිබුණ නැති කාලේ ඉස්පිතාලෙ දෙක ඉන්නවනම් ගමනක් ගිය කෙනෙක් ගියා නම් ඒ ආයුෂ්පිතාලේ සනීපේද නැද්ද කියලා අපිට තොරතුරු දැනගන්න බෑ ගිහිල්ලාම බලන්න ඕනේ. ඒ නිසා ලෙඩ්ඩු ඉස්පිතාලේ ඉන්න ගමනක් ගිය කෙනෙක්ගේ කූලින් ඉන්න වෙලාවේ ටෙලිග්‍රෑම් කාර්යයක් ගෙදෙට්ට එනවා දකින්නකොට ගෙදර මිනිහට ඇටට. එමෙ ටෙලිග්‍රෑම් එකේ දිනුනොත් ලෙඩාට අන්තිමයි කියලා ටෙලිග්‍රෑම් කාර්යයක් කාගේ සූට් එක ඇඳගෙන බයිසිකල් එකේ එනකොටම ගෙදර මිනිහට ඇටට. ටෙලිග්‍රෑම් එක අරින්නත් ඉස්සල්ලා. ආන් මේ වගේ ඒ බයෙන් බලනකොට ප්‍රශ්නේ දිහා ඒක භයානක තමයි. නමුත් මේ වේදනාව කියන එක දුක් වේදනා තමයි නැතිකල යුද්ධක් තමයි. නමුත් බාහිර හේතුවක් නැතුවම මේ හටගන්න දුක් වේදනාව එයා විසින්ම නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට පිළියම් කරන්න ඕනේ නැහැ. පිළියම් කරොත් දික් වෙනවා. ඒකයි මේ මේ වෛද්‍ය ශාස්ත්‍රය දන්නේ නැති දෙය. සම්බාහන විද්‍යාවේ කියනවා සාමාන්‍ය හෙම්බිරිසාව දවස් 4කින් නැති වෙනවා. වෙදකම් කරොත් දවස් 6ක් යනවා. ප්‍රසිද්ධ කාරණාව. ඕනම ලෙඩක් ওই දෙයියන් ගලේට වලටත් අපේ අම්මලා තාත්තලා ඒ දවස්වල කියන්නේ ඔක දෙයියෝ දෙනවා පත්තිනි මෑනියෝ දෙනවයි කියලා කියන්නේ. ඔක එනවා නැති වෙනවා. වෙදකම් කළොත් පොඩ්ඩක් වැඩි වෙලා ඉන්නවා. ඒ ඉතින් මේ මනසට සලකනවා නේ තීම යන්නේ නැහැ. ඒ නිසා ඕනම වේදනාවකට අත දෙන්න පිළියම් කරන්න උරතල් වෙනවා. වැට කැරකි කැරකි දැවටි දැවටි වටේ ඉන්නවා. ආවට පස්සේ ගණන් ගන්න නැතුව ඉන්න කොයි වෙලාවෙ ගියාද හොයන්න බෑ. වේදනාව ඉවරයි. ඒ මොකද? පටිඝානුසයෙන් බලන නිසා. සුඛ වේදනාවක් එනකොට රාගානුසයෙන් බලන්නේ. ඒක දුක දුන්නත් අපි බලාගෙන ඉන්නේ සාදර හැඟීමෙන්නේ. ඒ නිසා ඒකට ඒ සුඛ වේදනාවක් එනකොට ඒ පුද්ගලයා ඒකට අභිනන්දති, අභිවදති, අජෝස තිත්තති. ආ මට සැපක් ආවයි කියලා කෑකො සංගහන. ඒ වගේ මේක රිංග ගන්න මේ මම උපයපු දෙයක්. මේ සුඛ වේදනාව මගේ ක්‍රියාවලියට හම්බෙච්චි තෑග්ගක්. ඒකට රිංග ගන්නවා. ඒක මම කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ වෙනි විදිහට අභිනන්දති අභිවදති අජ්ජෝස තිට්ඨති කියලා ගියාට පස්සේ දැන් මේ දුක් සුඛ වේදනාව මේ රාගානුසෙන් බැලුවට මේක යනකොට කොහොමද දුකයිනේ. එතකොට මේ ගෙවැදගත්ත මේ අඩහැර පාපු මේ මගේ කියාගත්ත දේ දුකක් ඉතුරු කරලා යනකොට අල්ලපු ගෙදර ඉන්නේ තරහකාරයෙක් නම් ඒ කෙලව ගත්තනේ දැන් කෝ කියන පෙන්නකොට දැන් අර දුක නැති වුණා රැප නැති වුණා තව එකක් මේ මම කියාගත් එක දැන් අසල් අසල් වැසියන් විසින් උලිලි පානකොට තව දුකක් ඒක නිසා සුඛ වේදනාවක තියෙනා වූ මේ රාගානුසය නිසා ඒකේ මත් වෙන නිසා කෙනෙකුට මේ දුක් වේ සුඛ වේදනාව යනකොට දුකයි ඒකෙත් ඇතිව නැති වෙන ගතියක් තියෙනවා. නැති වෙන්නේ කාහකවත් හුනියමකට නෙවෙයි වේදනාවේ ස්වභාවය. ඒක ඇතිව නැති යන සුළුයි. ඊට වැඩිය බොහෝම සියුම් ඊට නැත්තම් කියත හැකි ඊටත් වැඩිය බොහෝම නිවනට අවශ්‍යයි මේ අදුක්කම සුඛ වේදනා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සුඛ වේදනාව අනිවාර්යයෙන්ම රාගානුසයත් එක්ක ඇවිල්ලා තොවිලක් නටලා යනවා. දුක් වේදනාව පටිඝානුසයත් එක්ක ඇවිල්ලා තොවිලක් නටලා යනවා. මේ අදුක්කම සුඛය කියන සැපත් නැති දුකත් නැති වේදනාව ඒ පුද්ගලයා එනවා දන්නෙත් නැහැ. අදුක්කම සුඛ වේදනාව එන්නේ පැදුරටත් නොකිය. එයා යනවා දන්නෙත් නැහැ. උපාදේ දන්නෙත් නැහැ, වයව දන්නෙත් නැහැ. ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ දන්නෙත් නැහැ. ඒ මොකද අපි නිතරම සැප කැනේ තමයි සැප වේදනාවට තමයි අපි නිතරම පාවඩේලාගෙන වටතිර ඇදගෙන වියම් බැඳගෙන බලනින්. ඒ වෙලාවේ මේ සැප හොයාගෙන ඉන්න කෙනාට අදුක්කම සුඛේ එනකොට පේන්නේ කම්මැලිකමක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, නිදිමත ගතියක්, හිත නිකන් සැඟවි ගත්තා වගේ ගතියක්, කිසිම දෙයක ඉෂ්ඨාවරයක් නැති ගතියක්, අනිශ්චිත ගතියක්, බය ගතියක්. ඒක නිසා අපි අදුක්කම සුඛ වේදනාව එනකොටම හටගන්ම කියන්න අපිට විශ්වාසිකුත් නැහැ. ගිය හැටි කියන්න විශ්වාසිකුත් නැහැ. ඒ ආස්වාදාදීනව නිස්සන්න දන්නෙත් නැහැ. මේ නිසා අදුක්කම සුඛ වේදනාවට අන්ධ පු탁ඥයා තන්නේ ක්‍රම අවිද්‍යාවක් තියෙනවා. හැබැයි එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන තැන. එතන තමයි නිවන් මාර්ගය. නමුත් ඒකට පු탁ඥයා අන්ධ පු탁ඥයා ඒක නීරසකමක් විදිහට සලකන්නේ. පාළුවක් විදියට සලකන්නේ කම්මැලිකමක් විදියට සලකන්නේ රැහෙන් කොන් වුණා වගේ සලකන්නේ අනුන්ගේ අවධානයෙන් අයින් වුණා වගේ සලකන්නේ නිබ්බිදාවක් ඒ නිසා ඒගොල්ලන්ගේ මුළු දවසම මුළු ජීවිතේම මේ අදුක්කම සුඛ වේදනාව කොහොම හරි සැප වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරගැනීමේ ජීවන රටාවක දේශපාලන ප්‍රතිපත්තියක ආර්ථික රටාවක සහ සමාජික ක්‍රමයකට ජීවත් වෙන නිසා එයා දක්ෂ දන්න හැම දක්ෂ ක්‍රමයකින්ම අදුක්කම සුඛ වේදනාව පිටු දකිනවා හැම වෙලාවෙදීම මධ්‍යම ප්‍රතිපදා පිටු දකිනවා හතරවෙනි ආර්ය සත්‍ය පිටු දකිනවා සම්මා දිට්ඨිය පිටු දකිනවා ඉතින් කාට හරි පුළුවන් වුණොත් භාවනාවේදී පරියන්කේ වෙන්න පුළුවන් සක්මනේදී හරි වෙන්න පුළුවන් මේ දුක වේදනා දුක වශයෙන් මෙනෙහි කරලා සුඛ වේදනා සුඛ වශයෙන් මෙනෙහි කරන්ඩ භාවනා කාලයේ පැයනම් මේ සුඛ වේදනා දුක්ඛ වේදනා තියෙන්නේ මුළු පැයෙන් 10%ක් විතර වගේ 90%ක්ම භාවනාවේදී අත්දකින්නේ අදුක්කම සුඛ වේදනාව නමුත් එයා දන්නේ ඒක මේ මේ සුභාසින්සනයක් බව දන්නෙත් නෑ මධ්‍යම ප්‍රතිපදාව දන්නෙත් නෑ අර සැප ඉල්ලන කෑදරකම නිසා தත්ත්වේ සම්පූර්ණ අවුල් වෙලා තියෙනවා ඒ නිසා කවදා හෝ යෝගාවචරය මේ නීරසකම මේ කම්මැලිකම මේ ඒකාකාරීකම මේ බය වෙන සුදු ගතිය මේ චකිත කරන ගතිය මේ අදුක්කම සුඛ වේදනාවේ නියෝජනයක් කියලා දැනගත්ත ගම ඒ යෝගාවචරය ඒකට යම් ප්‍රමාණයක සාධර ගතියක් පෙන්වනවා එතකොට යෝගාවචරයට හොඳට තේරෙයි ඒ ඒ විදිහේ යහ කල්පනාක බැලුවොත් අරමුණේ එකම අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට අනිවාර්යයෙන්ම නීරස ගතියපත් වෙනවා. අනිවාර්යයෙන්ම එකක් අරගතියපත් වෙනවා. අනිවාර්යයෙන්ම බය චකිත ගතියපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිපදාව ඉදිරියට යනවා. ඒ ප්‍රතිපදාව ඉදිරියට යනකොට පහළ වෙන මේ නිබ්බිදාවන නිර්වින්දනය කියලා මේකට කියන්නේ. විඳින්න බෑ ඒක. ඒක නිකන් සැපත් නෙවෙයි දුකත් නෙවෙයි කොහින් එනවද දන්නේ නැහැ කොහේ යනවද දන්නේ නැහැ. ඒක නිසා ඒක වින්දනය කරගන්න බැරි නිසා නිබ්බිදා නිර්වින්දන නිර්වින්දනය වෙන දෙයක රංජනයක් ඇති වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. Tamanට සිලිලාරයක් ඇතුව රසාස්වාද කරන්න බැරි දෙයකට රංජනය කරන්න බෑ. එතකොට ඒකට විරංජනය පහල වෙනවා විරජ්‍යති. නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යති විමුච්ඡති. ඒක ඊට පස්සේ මේ අදුක්කම සුඛ වේදනාව අතහරින්න ලේසි සුඛ වේදනාව අතහරිනවට වැඩියි. අදුක්කම සුඛ වේදනාවට වෛර කරන්නේ දුක්ඛ වේදනාවට තරක්. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව අර උග්‍ර අන්තවලට යන්නේ නැතුව මැදට ගෙනත් දෙනවා. නමුත් අන්ධ පෘ탁ඥය මේක සලකන්නේ කාලකන්නිකමක් විදියට. මුස්පේන්තුවක් විදියට. පුස්කාච්ච දෙයක් විදියට. කුම්මහිකමක් විදියට. ඉතින් ඒ නිසා එයාගේ මුළු ජීවිතයෙන් භාවනා කරන්නේ අදුක්කම සුඛේ පිටු දකින්න. ඒ නිසා උත්සාහ කරන්න කරන්න කරන්න මධ්‍ය ප්‍රතිපදාවෙන් පැත්තකට යනවා. ඒක නිසා මේ දවසක යෝගාවචරයෙකුට පුළුවන් වුණොත් මේ මම ඉන්නේ දැන් අදුක්කම සුඛයේ මේක මම මෙතෙක්කල් මුස්පීන්තුවක් විදියට කම්මැලිකමක් විදියට නීරස විදියට පුස්කාච්ච විදියට තේරුවාට මේක තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මේක මට ඇවිල්ලා තියෙන ප්‍රතිපදාව හරහා අරමුණත් එක බොහෝ වෙලා සිටීම නිසා මේකෙන් අදහස් කරන්නේ කෙලෙස් අඩු වෙන ගතිය මට පුළුවන් මේකට අනුග්‍රහ කරන්න මට පුළුවන් මේකට මේකට සැප කරුණු එලවලා වැඩි වේලාවක් මේකත් එක්ක ඉන්න ඒ මිනිස්සයා රසය දන්නේ නැති කෙනෙක් කියලා සමාජයෙන් බැලුවා සමාජයේ මුළු ලෝකෙම සැප හොයාගෙන යද්දී මේ පුද්ගලයා අදුක්කම සුඛ වේදනා තමන්ගේ මහා මාර්ගේ බාටපත් කරගන්න මේක මධ්‍යම ප්‍රතිපදාවටපත් කරගත්තාම රසාස්වාදයේ දන්නේ නැති කෙනෙක් නෝන්ජලෙක් එහෙම නැත්නම් ගොරකේ වශයෙන් තමයි රස දන්න කට්ටිය සලකන්නේ. මේ නිසා යෝගාවචරය කොටු වෙනවා. හැබැයි මේ කොටු වීම අදුක්කම සුඛේ දන්න තියෙකනාට පේන්නේ රහෙන් තල්ලු වීමක් කියලා. නමුත් අදුක්කම සුඛේ දන්න යෝගාචරිතයට මේකට හුදේකලාව උනායි කියන්නේ. මේක තමයි හුදේකලාව කියන්නේ. මේක තමයි විවේකී කියන්නේ. මේක තමයි පිරිච්ච ගතිය කියන්නේ. මේක තමයි සම්පත්‍ති කරගතිය කියන්නේ. මම මෙතෙක් කල මේක හිතුවේ මුස්පේන්තුවක්, පැරදිල්ලක්, රැහෙන් තොටුවීමක් මෙන්න මේ වෙනස ඇති වෙච්ච ගමන් වේදනා චෛතසිකය පිළිබඳව නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුච්ඡති කියලා දවසක යාට තේරෙන පටන් ගන්නවා භාවනා කළත් නැතත් මම බොහෝ විට ඉන්නේ මේ අදුක්කම සුඛේ තමයි මේක මේ භාවනාවෙන් ලැබිච්ච ගන්න නෙමෙයි මේක බර්ත් රයිට් එකක් උපත්යෙන් හම්බෙච්ච එකක් නමුත් අපි හැම හැකියාවකින්ම කෙරුවේ මේක කාබාසිනියා කරා මේක පිටු දැක්කා අනික් අයටත් එහෙම නොවෙන විදිහට අපි මොනවා හරි ව්‍යාපාරක යොදවනවා රූප බලාපන් සද්ධාහපන් ගන්ධ බලාපන් රස බලාපන් එහාට ඵලයන් චාන්චු මෙහාට ඵලයන් චාන්චු සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා ඕකමනේ වැඩි ඒ නිසා අපි කවදාකවත් මේ අදුක්කම සුඛයට අනුග්‍රහ කරලා පුරුදු මේක බහුවචනේ කරන්න බෑ අපි කරමු කියලා කවදාවත් කරන්න බෑ පෞලි කට්ටියකට කරන්න බෑ සමිතියකට කරන්න බෑ. රටකට කරන්න බෑ. මට කරතයි. ඒ නිසා එතන මමයට වැඩක් තියෙනවා. එතන මේ මම එනේ වැඩක් තියෙනවා. එයා ගන්නව අදිෂ්ඨානයක්. සැප වේදනාව පිටිපස්සේ යනකොට මම දැනගන්නවා මේක රාගානුසය හොඳම කොඩියක්. දුක් වේදනා වෙනකොට දඟලන දැඟලින්ෙන් පේනවා මේක පටිඝහනුසේ දක්වන දජයක් කොටියක් බවටපත් වෙනවා. අදුක්කම සුඛ වේදනා වෙනකොට අපි නොදැනුවත්කම තියෙනවා මේක අදුක්කම සුඛේ බව දන්නවනම් ඒක සැපයක් බවටපත් වෙනවායි කියලා ධම්මදින්න මහ රහත් මෙයින් වහන්සේ සඳහන් කළා තියෙනවා. යෝගාවචරය මේක දැනගත්තනම් යෝගාචරයේ මුළු ජීවිතේටම මිහිරියාවක් එන්න පටන් ගන්නවා. අදුක්කම සුඛයට එන හැම වෙලාවෙම දන්නවා මම ඉන්නේ ප්‍රතිපදාවේ මම ඉන්නේ රහතන් වහන්සේලාගේ මාර්ගයේ මේ අදුක්කම සුඛයට හිත බඳින්නේ නැහැ. ඒක රංජනය කරන්න බෑ. එතකොට හිත ඉබේම විමුක්ත වෙන්න පටන් ගන්නවා. කවදා හෝ ඒ විමු මේකයි විමුක්තිය කියලා විමුක්ති මිති ඥානං කියලා එක බුදුහාම හඳුන්වනවා. විමුක්තියටපත් උනාට කාගේ කරේ නැත්තම් යාට ලාභේ නැහැ. විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති. ඒක ඉන්නේ බෞසුත භාවයෙන්. ඒක ඉන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ඒකේ එන්නේ කමඨාන් සුද්ධ කිරීමෙන් ඒකේ එන්නේ සාකච්ඡාවෙන් මේ දැන් ඉන්නේ මම විමුක්තියක අපිට මෙහෙම මේක ටිකක් ලේසි විදිහට කතා කි යම් වෙලාවක හිත මම දැන් මෙතන නම් ඒක විමුක්තයි නමුත් මේ මම දැන් මෙතන කියන්නේ නිකන් ඉන්න වැඩක් නෙමෙයි මේට වැඩිය කොච්චර හොඳද කිරිහාර පූජාවක් හදලා රුවන්වැලි සෑය ළඟ හිටියානම් ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟ හිටියානම් කියලානේ අපිට උගන්වලා තියෙන්නේ. ඉතින් සා කවදාකවත් කාටවත් අතීතේ නැමෙ අත අපිට අතක් බැඳගෙන ඇස් දෙක වහගෙන නිකන් ඉන්නකොට පින් සිද්ධ වෙයි කියලා. අපිට පේන්නේ පින් සිද්ධ වෙනකොට බෙර සද්ද තියෙන්න ඕනේ. පින් සිද්ධ වෙනකොට ගෙජ්ජි හෙල්ලෙන්න ඕනේ. පින් සිද්ධ වෙනකොට සද්වර්ණ රශ්මිය තියෙන කොඩි හෙල්ලෙන්න ඕනේ. දාඩිය ගඳ ගන්න ඕනේ, හඩු ගඳ ගන්න ඕනේ. නැත්තම් පින්ගේ නැහැ. පින් තියෙන හැම තැනම හඩු ගඳ තියෙනවා. මම දැන් මෙතෙන්ද කියනකොට හඩු ගඳ නැතිකමම බුදුජානක කියනවා විජන වාතය කියලා. මේ ජන වාතය කියලා කවුරු හරි හුස්ම අරගෙන එළියට දාපු එකට කියන්නේ ජන වාතය. විජන වාතය කියලා කියන්නේ තමන් හුස්ම ගන්න කවුරුත් ප්‍රසවාස කරපු එකක් නෙවෙයි. ඒක තමයි සක්විති සුවේ කියලා කියන්නේ. කැලේක ඉන්න මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් හුස්ම ගන්නෙ විජන වාතේ. නමුත් කාම භෝගයට හිතෙන්නේ අනේ මොන කාලකන්නිකමක්ද? කැලේටලා හිටියට ටීවී බලන්නත් නැහැ, ටෙලිවිෂන් උත් නැහැ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් එකක් ඇත්තෙත් නැහැ. මේක නිකන් වැඩි ගතියක්. ශිෂ්ටාචාරයේ පස්සට යamak නෙදී. මොනම තපක්වත් නැහැ. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා මේ පිරිසුදු වාතයට පස්ස හරවලා මේ පිරිසුදු ජලයට පස්ස හරවලා මේ පිරිසුදු ජීවිතයට පස්ස හරවලා මට හොඳ සිවුරු ලැබෙයි. මට හොඳ පින්ඳ පාත ලැබෙයි. මට හොඳ සේනාසනයක් ලැබෙයි. මට හොඳ බෙහෙත් පිළිකරක් ලැබෙයි කියලා රාජධානියකට යන මිනිහා දන්නවනම් පස්සාරවල තියෙන මොකටද කියලා කවදාවත් පියවරක් ඉදිරියට තියෙන එකක් නැහැ කියලා. මොකද මේ විජන වාතය කොහෙන්වත් හොයන්න බෑ. නගරයකට ගියාට පස්සේ මෙච්චරක් අපිරිසිදුයි කියලා හැම නගරයක්ම කෙලසිලා ඉවරයි. මිනිස්සයා ගිය කොතනත් කෙලසිලා. ආයේ කතා කරන දෙයක් නැහැ අපාපාරේ පැතිරේ ගන්දස්තරේ. පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා අපා ආපාරේ පැමිණේ විනෝදමීරේ කියලා තමයි සින්දුවේ තියෙන්නේ. ගමේ සොටි අපි කියන්නේ අපා ආපාරේ පැතුලේ ගන්ධත්තර. මිනිස්සෙක් ගිය තැනක උරුල ගඳයි. දෙයියෝ ගව් තුනකට එන්නේ නැතිලු. මනුස්ස ලෝකෙට ආවට මනුස්ස ගඳ නිසා. ඉතින් බුදුරජාණන් ශාසනය පිළිච්චලාක සක්තරින් දැවිලා මුත්‍රා කෙල තුන padikකම ඔළුවේ තියාගෙන ගියා. ඉතින් බුදුරජාණන්සේ කිව්වලු ඇයි මේ නෑ මටත් උපස්ථානය කරලා පින් කරගන්න ඕන. ඉතින් බුදුරජාණන්සේ කිව්වලු දැන් දෙවියන් එන්න බෑ නේද මිනිස්සුયો ගාවට ගව් තුනක් දුරට යනකොට හඩු ගඳ හින්දා. ඔය එහෙම එක්කුත් තියෙන නමුත් ඔබ වහන්සේගේ තියෙන අනිත් පැත්ත කිව්වා. ඒ නිසා මිනිස්සයා කියන සතා වගුරුවන්නෙම කෙලෙස්. නව දොරෙන් වගුරුවන. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වගේම වගුරුවන නිසා යම් වෙලාවක එහෙම වගුරුවන් නැති මම දැන් මෙතන එහෙම නැත්නම් මේ අදුක්කම සුඛේ තීරුම් ගත්ත වෙලාවක ඇතිවෙනවේ නිර්වින්දන ගතිය නිබ්බිදාව අගය කරන්න දැනගත්තා නම් ඉතින් ආර්ය භූමියටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට ජනයා මැද තමයි ඉඳ හිතෙන්නේ රාජධානි වල තමයි ඉඳ හිතෙන්නේ දියුණු ලෝකේ රටවල් වල තමයි ඉඳ හිතෙන්නේ වාහන වල තමයි ඉඳ හිතෙන්නේ ජනමාධ්‍යයේ එහෙම නැත්නම් යටිතල පහසුකම් වල සෙල්ෆෝන් එකේ ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ නමුත් මේ වෙනුවට මේ මොනවත් නැතුව මම දැන් මෙතන තැනට ගියාම මේ මට ලැබෙන්නේ අදුක්කම සුඛයයි ඒකේ රස වින්දනයක් නැතිකමයි ඒකේ තියෙන කෙලස් වගුරුවක් නැති ගතිය ඒක නිර්වින්දන කියලා කියනවා ඒ නිර්වින්දනය වෙනකොට රංජනය කරන්න බෑ ඒක කාටක කුට්ටිය කරලා ඉඳා මේක තියාගන්න කියලා දෙන්නත් බෑ. කාකැලේ තිනක හොරකම් කරන්නත් බෑ. ඒක Taman අගේ කරන්න දන්නේ නැත්නම් එතකොට නිබ්බින්දති විරජ්‍යති විරජ්ජා විමුච්ඡති. ඒක තියෙන මේ වර්තමාන මොහොතේ ඉන්න ගමන් කිසි දෙයකට වග වෙන්න ඕනේ නැහැ. ඊගාව චිත්තක්ෂණයක් ගන්න පුළුවන් ඊගාව චිත්තක්ෂණයක් ගන්න පුළුවන් ඒතකොට දිගටම තියෙන විමුච්ඡති ගතියක් ඒතකොට විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති මේකයි විමුක්තිය කියලා කියන්නේ එහෙම නැත්නම් දිවි ලෝකේ කහා පාට දෙයක් නිවන කියන්නේ නැත්නම් ඉනිමගකින් උඩට ගියාම තියෙන ප්‍රධාන නගරයක් නිවන කියන්නේ කියලා නැත්නම් මරණයෙන් පස්සේ හම්බ වෙන දෙයක් නිවන කියන්නේ කියලා මේ අපට ඔළුවට දාලා තියෙන දේවල් එක බලනකොට මේ නිවන තියෙන මේ වර්තමාන මොහොතේ නිවන තියෙන්නේ මේ ක්ෂණ සම්පත්තියේ නිවන තියෙන්නේ මේ අපි වෙනදා කියන මේ පාළු ගතියේ අපි මේ වෙනදා කියන මේ කොන් වෙච්ච තනි වෙච්ච ගතිය කියලා දැනගත්තොත් ඒකට තමයි කියලා කියන්නේ මේ දුක දුක් ආර්ය සත්‍යයක් බවට පත් කරගන්න. දුක දුක් ආර්ය සත්‍යයක් බවට පත් කරන එක ඉන්ද්‍රජාලයක් නෙවෙයි සම්මා දිට්ඨි සම්මා සංකප්පහරා වෙන දෙයක්. ඒ නිසා මේ විදිහට සමුදේ පැත්ත පෙන්නලා සරුවචාන්සේ වේදනා චෛතසිකය අර විදිහට පෙන්නනවා. සුඛ වේදනාව නිට්ටරෝම රාගානුසේසයිතයි, දුක්ඛ වේදනාව නිට්ටරෝම පටිඝානුසේසයිතයි. අදුක්කම සුඛ වේදනාව තමයි ප්‍රශ්න විසඳෙන්නේ අපි ඒකට විවෘත නැහැ. අපි ඒකට අවිද්‍යාව තියෙන්නේ. ඒක දැනගෙන ඒක විවෘත කරගත්තා නම් භාවනා කරත් නැතත් අපි සියයට වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛේ. මේක තමයි අපි තනි වුණා කොටු වුණා කම්මැලි ගතිය පාළු ගතිය කියලා හඳුනගලා තියෙන්නේ දැන් ඒක හුදේකලාව කියලා වගේ අගය කරනවා විවේකයේ කියලා අගය කරනවා විරාමයේ කියලා අගය කරනවා විස්රාමයේ කියලා අගය කරනවා ඒක ජීවිතේ ඒකචාරී ඒකසීයක ඒකබත්තක අදුතියක ජීවිතයක් වෙනවා බ්‍රහ්මයි දෙවන්නේක් නැහැ ඒක බ්‍රහ්මත්වය එනිසා අපි දවසේ වැඩි වෙලාවක් ඉන්නේ ඒක නමුත් ඒක අපිට පේන්නේ පාළු වෙලාවක් කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. ඉතින් වයසට යන්න යන්න කියන නැද්දකින් විතරක් අර හොරියජි බල්ලෙකුට තරම් මාව සලකන්නේ කිසි කෙනෙක් මාව ගණන් ගන්නෑ කියලා නාකි නාකිච්චෝ ගෙවල් වල මල වාතේ. මොකද ඒගොල්ලන්ට ඕනේ අවධානය ගන්න කොහෙන් හරි. අර පොඩි කාලේ වගේ අර මේ පෙන්කේ දින කාලේ තිබුණ ගතිය මොන්න පිසුද කවුරක්වත් දැන හැබැයි භාවනා කරලා තිබුණා නම් ඒක ලොකු සම්පත්තියක්. වයසට යනකොට පැත්තකටලා කරගෙන ඉන්න පුළුවන්. කීප දෙනෙක් මට හම්බෙලා තියෙන වගේ භාවනා කළ වයසට ගිය ඇත්තෝ ඒ මුළු පවුලම දෙවෙනි પરම්පරාවම තුන්වෙනි પરම්පරාව කියන પરම්පරා තුන හතරකට පුදුම ආදර්ශයක් දීගෙන බණ කියන්නේ මේ සතුටෙන් ජීවත් වෙනවා කිසි කෙනෙක්ගේ සම්බන්ධිකුත් නැහැ සතුටෙන් ජීවත් වෙන එන කෙනෙක් එක තරහක් නැහැ ඒ මොකද ඒ Taman එක්ක මේ මම දැන් මෙතන පුරුදු කරලා පුරුදු කරේ නැත්තම් හැම වෙලාවෙම කනපින්දා මට අරය අරය මේම කෙරුවේ නෑ මෙයා මේම කෙරුවේ නෑ මට උණු අතුර ඕන මට ඇල් අතුර ඕන නානා ප්‍රකාර ප්‍රශ්න මේ ටික විස්තර කරලා සමුදේ විස්තර කළ සරුවචනාංශේ ඒ හරහා සූත්‍රය නිම කරන්නේ මේකේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පෙන්වනවා සමුදේ ගාමිනී ප්‍රතිපදාව පෙන්ලා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුරුදු කරනවා අර විදියට සම්දර්ශනය කරලා බලලා මම බුදුන් ඉදිරිපිට ඉන්නේ ධර්ම ඉදිරිපිට ඉන්නේ සංඝයා ඉදිරිපිට ඉන්නේ සීලක ඉන්නේ මම මේක සමාදන් වෙන්න ඕනේ මම උපයපු ලොක්කම වස්තුව තමයි සංසාරේ මේ ත්‍රිවිධ රත්නයේ සහ සීලය කියලා යම් කිසි කෙනෙකුට මේක කාටවත් මම හොරගම් කරන්න බෑ කවුරුත් මට දීපු දෙයක්වත් නෙවෙයි මම උපයාගත්ත දෙයක් කියලා ඊට පස්සේ යා සමුත්තේ මේ සංවේග පහල කරගත්තොත් මින් ඉදිරියටත් මම අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව පටිතද කරගත්තේ නැත්නම් මේ නව දොරෙන් නෙමෙයි 36 දොරකින් කෙලස් ගලනවා. ඒක නිසා මම ඉස්සරහට මේක අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා ශික්ෂාවට පත් කරන්න ඇති බුදුරජාණන් ශ්‍රී 36 ආකාරයක් දැන් පෙන්වනවා. ඒකදී ਸਰවඥාන්සේ හඳුන්වා දීමක් නැත්තම් අර ඉස්සලකට කියවනේ අයංකෝ භික්කවේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදා කියලා කියනවා දැන් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද ඇහැට මෙනෙහි කිරීමක් ආපු ගමන් මම දැන් ඇහින් රූප බලනවා තමයි ඇහැ සද්ද වලට සංවේදී නැහැ ගන්ධට රසට පහ සංවේදී නැහැ රූපෙට විතරයි සංවේදී වෙන්නේ වර්ණ රූපේට වර්ණ රූපයක් තමයි බලමින් ඉන්නකොට ආ දැන් මම ඉන්නේ ඇහි කියලා දාන්නවනේ නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සා පතිස්සතෝ රූපේ දකින්නකොටම රූප රංජනය කරන්න යන්නේ සතිය පිහිටවනවා නම් එයාට බුදු ජානසේ ජප මන්ත්‍රයක් උගන්වනවා නේතෝමම නේසෝ හමස්මින්න මේසෝ අත්තා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ රූප බලන ඇහැ මේ රූප බලමින්ම ඉන්න ගමන් මේ රූප බලන ඇහැ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කිව්වොත් පුදුමාකාර විදිහට බලන රූපේ විරංජන වෙන්න පටන් ගන්නවා. ඒක හරි පුදුමාකාර දෙයක්. මම මේ රූප බලමින් ඉන්නේ වෙනදනම් කරන්න තියෙන්නේ කටත් අරගෙන රූපෙ දිහා බලන ඉන්න එකනේ. වැగిරෙන කෙලෙස් වලින් යම් වෙලාවක යෝගාවචරයට පුළුවන් වුණොත් දැන් රූප බලමින් ඉන්නේ මගේ කනෙන් කෙලෙස් උපදින්න, නාසයෙන් කෙලෙස් උපදින්න, දිවෙන් කෙලෙස් උපදින්න, කයෙන් කෙලෙස් උපදින්න, හිතෙන් කෙලෙස් උපදින්න. උදෝරේ ගලන්නේ ඇහි. ඒ දෝරේ කෙලස් කලන ඇහැ දැනගෙන සතිය පිහිටුවගෙන මේ ඇහැ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මෙනෙහි කරගන්න පුළුවන් උනායි කියලා හිතන්න. මානසිකාරයේ පිහිටන්න පුළුවන් උනායි කියලා හිතා ගන්න. ආන්නේ මානසිකාරයේ පිහිටනකොටම ඒ කෙනාට මේ පේන රූපය මාර භාෂාවක් වෙනවා. ඒ රූපය මේ කෙලස් වගුරුන දෙයක් වඩටපත් වෙනවා. එතකොට මේ රූපේ දිහා බලනකොට බලන්නේ මම මෙතෙක්කල් මේ රූපේ මොනතරම් අබිරමණය කරාද, අභිවදනය කරාද, අජෝසනය කරාද මේ රූපේ තියෙන මේ පිට ලෙල්ල බලලා මේ කරගත්තට මේ රූපය කොච්චරක් මාව අපායට ගෙනියනවද කියලා රූපේ දිහා ඇහැදිත් මෙනෙහි කරනකොට රූපේ තියෙන රංජන ගතිය නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් නාගසමාල හාමුදුරුව පින්නපාතේ වයින්නවා. පින්නපාතේ වයින්නකොට නගරයේ මැද නාටිකාංගනාවක් බීලා සංගීතයේ වයමින් රංගනයක් කරනවා. ඉතින් සෙනග ඔක්කොම වැඩ නතර කරලා බලාගෙන ඉන්නවා මේ නාටිකාංගනාව රංගනවා. ඒක භික්ෂුවකට විසම දර්ශනයක්. භික්ෂුවක් නොබැලිය යුත්තක්. නමුත් මේ ශාන්තිගේ හිත යනවා. හිත ගිය ගමන් කල්පනා වෙනවා මේ නගරයේ මැද අටෝක මේ මර උගුල නිසා කී දහහක් අපායට යනවාද කියලා. ඒ මර උගලක් වශයෙන් මේ නලගණක් දිහා බලහන් ඉඳද්දි රහත් වෙනවා. ඒ ඒ දර්ශනය නිසා. ඒක සාමාන්‍ය වෙන කෙනෙකුට නම් මේ අම්මන්ඩි කසාද බඳලා ළමයි හම්බෙන වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. පෞල් සංවිධානයේ ගුවන්වන්න වෙනවා නාග සමාල හමුදුරන්න. බැරි වෙලා හරි මේක අබිරමණය කරන්න. ඒ ස්වාමීන් වහන්සේට මේක මර උගලක් වශයෙන් දැකපු නිසා එයාට පේනවා මේ කෙලෙස් වගුරුවන්ට මේ අංගනාව රංගන රැඟිල්ල රූ රසේ අඳිනාලේසේ ලෙල දිදී විදුලිය පබා මම කෙසේ පව සම්මෙසේ ඒ රංගනේ දිහා බලනකොට පේනවා කී දාහක් කපා යනවාද කී දාහක් කපා යනවාද වක්කරන දැක්කරිල්ල එතකොට ඇතිවෙන මේ සංවේගය එතන බලයින කාටවත් තේරෙන්නේ නැහැ නාටිකාංගනාට තේරෙන්නේ නමුත් නාගසමාල හාමුදුරන්ට කෙලස් කපන වෙනදනම් ඒක දිහා මොන තරම් කවිලියාවිද චිත්‍රාන්දීවිද අනුන්ට විස්තර කියාවිද මචං උඹ දැක්කේ නෑ බඩුවක් හිටියව නැට්ටුවා මචං කියාගෙන අර චිත්‍රපටියක් බලලා ඇවිල්ලා අපේ හිටියා එකෙක් ඌට චිත්‍රපටියක් පෙන්නපා මුළු බැච් එකටම චිත්‍රපටි බලන්න උණු ඇවිල්ලා ඔක්කොම කරලා පෙන්නන ඉතින් ඔක්කොම සත පහ සත පහ දාලා සත 60ක් එකතු කරලා ඌ වල චිත්‍රපටියක් කරා බැලුවට පස්සේ ඌ ඇක්ෂන් ප්ලේ ස්ලෝ මෝෂන් ඔක්කොම දාලා පෙන්නන ඔබ දන්නේ මචං මේමයි මචං කියාවේ ඉතින් අපි ඔච්චරනේ කරන්නේ. ඉතින් අපි නෑදෑකම කියලා අපි කරන්නේ. අපි දැකපු ලස්සන රූපයක් අනිත් එක නයි කනට කරලා කියන ගනේ. කොච්චර වැగిරෙනවද කියලා බලන්න. ඒක අජෝසනේ කරේ නැත්තම්, අභිවදනය කරේ නැත්තම්, අභිනන්දනය කරේ නැත්තම්, කියන්න ගියේ නැත්තම්, ඒක රස විඳේ නැත්තම් කෙලස් තියනවා, බෝ වෙන්නේ නැහැ. වැగిරෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. ඒක කරන්න තියෙන එක ක්‍රමයක්. එහෙම කටත් අරගෙන බලනකොට මේ ඇහි මම මාගේ ගතිය නැත්තම් මේ රූපේ රස විඳින්න බෑ. රස විඳින්න පුළුවන් වෙන්නේ මේ ඇහැ මම කියාගත්තොත්, රූපේ මම කියාගත්තොත්, චක්ක විඥානේ මම කියාගත්තොත්, ස්පර්ශේ මම කියාගත්තොත්, වේදනා මම කියාගත්තොත්, තෘෂ්ණා මම කියාගත්තොත්. හිතන්න මේ තරම් කෙලෙස් වැగిරෙද්දිම යම් ආකාරයකට හිතා ගන්න අමාරුයි. ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ මාගේ මේ කෙලස් උපදවන ව්‍යාපාරය හුද්දු හේතුඵල ධර්මයක් විතරයි මේ ඇහැමම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ රූපේටත් ඕනකමක් නැහැ මට කෙලෙස් උපදාන්න රූපෙට පුළුවන්කමකුත් නැහැ මේ රූපෙට කෙලෙස් උපදවන්න පුළුවන් වෙන්නේ මේ රූපේ මම කියාගත්තොත් විතරයි මගේ කියාගත්තොත් විතරයි මගේ ආත්මේ කියාගත්තොත් විතරයි ඒතර විඥාණයට මේ දෙක ගැටලමින් දිගටම එතන රැඳී ඉන්න පුළුවන් වෙන්නේ අභිරමණයේ තියෙනකම් විතරයි මොකද ඒ වෙනකොට ඇහෙන ශබ්ද ගන්ධ රස පහස කොරොත්තුව බලා ඉන්නවා ගේට්ටුවේ. එලිපත් වෙන. නමුත් ඒ රූපෙම දිගට බලන්නේ විඥානේ ඒකට ඒ තරම්ම මම කියන මගේ කියන මගේ ආත්මය කියන නිසා. ඒතකොට ස්පර්ශය වේදනා තෘෂ්ණා දිගට යම් හේයකින් ඒ රූපයත් බලන ගම පස්සතෝ ചാපි රූපං වේදචෝ ചാපි වේදනා. රූපිකුත් බලනවා රස වින්දනයකුත් ලබන ගමන් මේ වේදනාව හෝ තෘෂ්ණා හෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කිව්වොත් එයාට තේරෙනවා මේ වෙලාවේ තව කන සහ ශබ්ද පොරොත්තු වෙනවා නාසය සහ ගඳ පොරොත්තු වෙනවා දිව සහ රස පොරොත්තු වෙනවා කය සහ පහස පොරොත්තු වෙනවා මට ඒකකට ගියා නම් මෙච්චර කෙලෙස් උපදින්නේ නැහැ යන්න බැරි එහෙම දෙයක් මෙනෙහි වෙන්නේ නැහැ මොකද ඒ වගේන් ඉන්නේ අදුක්කම සුඛයක් දැන් ඒ වගේ කිසිම රසාස්වාදයක් ඉන්නේ අපි ඒකට නොසලකීමක් තියෙන. මෙතනින් තමයි රසාස්වාදය එන්නේ. මෙතෙන් තමයි තෘෂ්ණාව වෙන්නේ නිසා අපි ඉබේම එතෙන්ට යනවා. নিকමට පුළුවන් වුණොත් ඒ වැගිරෙන කෙලෙස් තියෙද්දිම ඒක නිසා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ පස්සතෝ ചാපි රූපං වේදචෝ ചാපි වේදනා. රූපත් බලනවා. වේදනාවත් උපදින හැබැයි දන්නවා මම කියා ගන්න තු හිටියොත් මගේ කියා ගන්න චීරියොත් මගේ නෙවෙයි කියාගෙන හිටියොත් ඒ රූපයෙන් වෙන දෙයකට යන්න ආරක්ෂක භූමියට යන්න මේ මාර්ගපහසින් ගැලවෙන්න තියෙන ඉඩ වැඩි. ඒක කවුරුත් දෙන එකක් නෙවෙයි. ඒ නිසා රූපෙටත් කියන්න කියනවා නේ තමම නේසෝමනසින් මේසෝ අත්තා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි. එහෙම නැත්නම් මේ නලගණත් එක්ක මේ වෛර බඳින්න ඉඩ තියෙනවා. නලගණට විරුද්ධව පත්‍රය දාන්න ඉඩ තියෙනවා. මේ අම්මන්ඩි කරපු වැඩේ ඇඳගෙන හිටපු ඇඳුම් හොඳ නැහැ. එහෙම නැත්නම් මට්ටමට වැඩි ඇල්කොහොල් බීලා හිටියා. নানা ප්‍රකාර නඩු. දැන් ওই තියෙන හරියක් තියෙන්නේ මේ මූලධර්මවාදියෝ මේ රටට සුදු උණු ගන්න හදනවා. මේ මේ විදියට පරිසරය හදන්න ඕන කියනවා. උගේ හිත හදාගන්න උන්ට දන්නේ නැහැ. පරිසරය හදන්න හදනවා. හැම මූලධර්මවාදී ආගමකම කරන්න හදන්නේ මේ පරිසරය හදන්න හදනවා. මේ රට පුරා හංගෙලන්න හදනවා මෝඩයා සරිපු දෙයක් දාගන්න වෙනවා. Taman සරිපු දෙයක් දාගන්නේ කරන්නේ තියෙන්නේ. ඒක කරන්නේ මේ ගෑනු එළුවෙන් ඉන්න නිසා තමයි රාගය උපදින්නේ කියලා ගෑනු හිරමනේට අලු දාලා වෙඩි තියන්නේ. ඒව තමයි අද තියෙන සදාචාරය. ඉතින් මේකටත් බුද්ධ ධර්ම කියලා කියනවා. ඕගොල්ලෝ හෙට යන්නේ එතෙන්ද? ඕගොල්ලොත් ඒ වගේ බල බරපතල බලකන. ඕගොල්ලෝ විලත් ඔය ඔය හටනවා තමයි කරන්නේ. නමුත් මේ කෙලෙස් උපදින්නේ තමයි මේව මම මාගේ කියා ගන්න නිසායි කියලා කිව්වොත් කෙලෙස් නූපදින මාර්ගයේ ඒක වචනෙන් යන්නේ කෙලෙස් වැඩෙන මාර්ගයේ බහුවචනෙන් යන්නේ බහුවචන වුණොත් කෙලෙස් කියලා හිතාගන්න ඒකට කියන්න තියෙන්නේ කාම තණ්හා භව තණ්හා වෙනකොට බහුවචන වෙනවා. ඒ නිසා අපි නිවන් මාර්ගයේ තියෙන තියෙන මේ කාම තණ්හාවත් එක්ක යන වැඩේදී අපි භව තණ්හාවට ගිල මේ මගේ අපේ අපේ පවුල හෙට අතන මෙතන කියන්න ගිය ගමන් ඒ මනුස්සයා ගොඩ ගන්න බැරි පඹගාලක පැටලෙනවා. ඒක නිසා උදේකලාව ඒක සෙයයක ඒක වත්තක අදුතියක කියලා තනියම නිදා ගන්න තනි වේලක් වළඳන දෙවන්නේක් නැති ජීවිතේ දිහා බලනකොට පේන්නේ නිකන් සමාජශීලී නෙවෙයි වගේ. නමුත් මේ වගේ තද්දබල උපක්‍රම ටිකකින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව අත්දකින්න. මේ මද්දකට පස්සේ පේන එක කලහක්ක් කියලා. රූප දකින්නකොට රූපේ વિશે මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. මගේ ඇහැ රූප පෙන්නේ නැහැ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. විඥාණය ස්පර්ශය වේදනාව තෘෂ්ණාව ආදි වශයෙන් කෙලස් නැති තත්වක ඉඳලා අවබෝධ කරන්න බෑ උණු උණුවේ ලේ පිට දකින්න ඕනේ මේ කෙලස් වැగిරෙන්නේ නැහැටි වැగిරෙද්දිම ඒ વિશે එළඹ සිටි සීය අප්‍රමාද ගතියට යන්න මෙතෙක් ගෙනාව සදාචාරය බිම තියන්න වෙනවා හරිම අමාරුයි උඟෝ යෝගාවචරයට කරන්න බැරි මේ තෘෂ්ණාව ඇති වෙලාතියෙදි තෘෂ්ණාවත් මුලැමැදාග බැලිල්ලෙන් තමයි තෘෂ්ණාව ගෙවම් කරන්න කියන එක හිතා ගන්න අමාරුයි. ඒගොල්ලෝ හිතන්නේ තෘෂ්ණා නොයන තැනකට ගෙනියන විපස්සනාවක් නැද්ද? තෘෂ්ණා නොයන තැනකට ගෙනියන සමතයක් නැද්ද? තෘෂ්ණා නොයන තැනකට ගෙනියන සීලයක් නැද්ද කියලා තමයි අපි හොයන්නේ. එහෙම තැනක් මේ ලෝකේ නැහැ. එකයි තියෙන්නේ ඒ තෘෂ්ණාව වෙනකොට මේ මුල මේ මැද මේ අග. වේදනාව වෙනකොට මේ මුල මේ මැද මේ අග. ස්පර්ශය අල්ලන්න අමාරුයි. ඒක ඒක තමයි මේ ක්‍රියාවලියේ ආරම්භක තැන. ඉතින් ඒ නිසා ඒකේ ඕනම මේ කෙනෙක් අහුවොත් විපස්සනා කියන්නේ මොකද්ද කියලා බය නැතුව කියන්නේ ඕනම දෙයක මුලමදාග බැලීම තමයි විපස්සනා කරන්නේ. ඒ කියන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඔය උපදින සෑම කෙලෙසයක්ම ඒක විසින්ම නැති වෙනවා. උපදින සෑම පිනක්මත් ඕක විසින්ම නැති වෙනවා නම් ඕක මගේ කියා ගන්න යන්නත් එපා අරක මගේ කියා ගන්න යන්නත් එපා ඒක බුදුහාමුදුරුවෝ සඳහන් කරන එක තපයන්න බෑ පින මගේ කිව්වට ඒක ඒක විසින් නැති වෙනවා කෙලෙසේ මගේ කිව්වට කෙලෙසේ විසින් නැති වෙනවා ඒ නිසා ඒකට ආත්මේ නෑ ඒක නිසා මේ ඇහ කන දිවනාශය කය මන කියන මේ හය නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ හය ඊට පස්සේ මේ චක්කු විඥාන සෝත විඥාන වශයෙන් තියෙන මේ විඥාන 6 ස්පර්ශ 6 වේදනා 6 තෘෂ්ණා 6 ඔයින්තර එකක් නෑ ජීවිතේ ඒ එන වෙලාවේදී දැනගෙන දැන් මගේ වැඩ කරන්න මෙන්න මෙතනයි කියලා ඒක කෙලස් තිබුණත් කෙලස් තියෙන බව දැන ගැනීම බුදු හිතකින්මයි කරන්න ඒක මේ කෙලසිච්ච හිතක් නෙවෙයි එතකොට කරන්නේ නේ තමම නේසෝ අමසේ නමේසෝ අත්තා ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. හැබැයි මතක තියාගෙන ඉන්න බුදුන් දැකපු නැති සංවේගය පහල කරගත්තේ නැති නිකන් වැඩේ පටන් ගන්න කාලේ කෙනෙකුට මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා එහෙනම් මිනි මරමකට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා ගෙතේ මේ මිනි මැටලා තියෙන මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියවට නිදහස දෙන්නේ නැහැ නිනිච්චකාරයා. එල්ලල මරනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ මේ වැරද්ද කරලා කරාරින ක්‍රමයක් නෙමෙයි. ඒ වෙනකොට සීල ශික්ෂාවක ඉන්න කෙනෙක් සමාධි ශික්ෂාවක ඉන්න කෙනෙක් ප්‍රඥා ශික්ෂාවක ඉන්න කෙනෙක් සීලය අදි සීලය කරන්නයි මේ කතා කරන්නේ. ප්‍රඥාව චිත්ත භාවන අදි ප්‍රඥාවක් කරන්නයි. අදි චිත්ත භාවනා කරන්නයි. ප්‍රඥාව අදි ප්‍රඥාවක් කරනකොට තමයි භාවනා සෑහෙන දුරට ගිහිල්ලා සියල්ලම ස්වයංක්‍රීය වෙනකොට තමයි අපිට මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන එක අපිට ජප මන්ත්‍ර කරන්න පුළුවන් නේ මතුරන්න පුළුවන් වෙන්නේ ඒකම තමයි ඒතං සන්තං ඒතං පනීතං අදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ සාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ අතබිඳීම කිසිම චේතනාවක් ඇති කරන්නේ චේතනා විරහිත භාවයකට යනවා සබ්බූපදීපටි නිසග්ගෝ මේක දේවල් රැස් කරපු දේවල් මගේ බූදලේ කරගන්නේ නැහැ. මම සබහ ධර්මේ. සබ්බූපදී උපදී යමක් කමක් කරගන්න යන්නේ නැහැ. පටිනිසග්ගෝ තණ්හකයෝ. ඇති වෙන හැම වෙලාවෙදිම තෘෂ්ණාව ඇති වෙනකොට සඳහන් කරලා තිනවා ඕක ඕක විසීම නැති වෙන සුළුයි. ඕක විසී නිකාම් පෙට්‍රල් පුච්චන්න එපා. ඕක විසී නිකාම් හිත කරදර ගන්න එපා. තෘෂ්ණාව ඇවිල්ලා යන දෙයක්. විරාගෝ. එතකොට වෙන දේ තමයි ජීවිතේ නිකන් black uh, colored film එකක් black and white වුණා වගේ නැත්නම් color TV එකක් බල බල ඉඳලා black and white වෙනවා වගේ තමන්ගේ ජීවිතේ තියෙන රංජන ගතිය අඩු වෙන ගතියක් පේනවා. ඒක සාමාන්‍ය කාමභෝගයට පේන්නේ මුස්පේන්තු ගතියක් වගේ. බුදුචානන්සේ කියන්නේ කෙලෙස් අඩු වෙනකොට රංජනේ අඩු වෙන්න පටන් ගන්නවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. ලෝකෙම තියෙන ධර්ම වලින් වැදගත්ම දේ තමයි මේ බලන දේ පිළිබඳව අභිවදනය අභිනන්දනය අජෝසනය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. දේවල් සිද්ධ වෙනවා. ඒක මම කියාගන්න, මගේ කියාගන්න යන්නේ නැත්තම් එම්.එස්. ෆර්නෑන්ඩෝ කිව්වා වගේ මල්ලි මේවා ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිල්ලා කියලා ඒ බයිලා ධර්මයට යනකොට මහනි මේක මම නෙවෙයි කියපන් මගේ නෙවෙයි කියපන් මගේ ආත්මෙ නෙවෙයි කියපන් අනිත් පැත්ත. ඉතින් මේ දෙකම එම්.එස්. ෆර්නෑන්ඩෝටත් පුළුවන් ඕන නම් මේ කියන්නේ. ඒකේ ප්‍රශ්න නෑ. බුදුරජාණන් වහන්සේත් ඕන්නම් කියතක මේ මම මම මගේ ආත්මය කියලා කියතක හැබැයි බුදුහාමුදුර අහුවෙන්නේ නෑ. මොකද එකවරම බුදුහාමුදුර මේක දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කියන්න ගියත් මේක මමයි, මේක මගේයි, මේක මගේ ආත්මය කියලා ඒ වචනේ කිසි හරපද්ධතියක් නෑ. මොකද උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා තියෙනවා. මේ 36 ආකාරයෙන්ම මම කියාගන්න දෙයක් නෑ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ නැත්නම් විපස්සනාවේ පේන්න තියෙනවා මේක වරක් දැකපු කෙනා ආයසරයක් වස්තුවක් දැකලා මම කියන්නේ ඉඳ තියෙනවා. මගේ කියන්නේ ඉඳ තියෙනවා. මගේ ආත්මය කරගන්න ඉඳ නමුත් එයාට ඒකෙන් කෙලස් උපදින්නේ නැහැ. එයා ඒක මේ වෙලාවේ අල්ලන්නේ කාට හරි පණිවිඩයක් දීමේ අදහසින් විතරයි. ඉස්සල වතාවක් මේක දැකලා තිනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒ කෙනාට ආය වචන හුරු ඇති ව්‍යවහාරයේදී පාවිච්චි කරාට අර විදි තෘෂ්ණාගතිකව ප්‍රපංච බද්ධව කෙරෙන්නේ ඒක නිසා විපස්සනා කරපු කෙනා සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය ලෝකයා පාවිච්චි කරන වචන පාවිච්චි කරතයි. වෙනම ආයුධ වචන සෙට් එකක් ඕන කරන්නේ නැහැ. නමුත් ඒවා පරාමර්ශණය කළා නෙමෙයි අත ගන්න. මේ දුදු විවහාරය සඳහා අත ගන්නවා ඊට පස්සේ පැත්තක දාන්න එකයි. ආන්නේ විදියට මේ 36 ආකාර නැත්නම් චචක්කේ හැම තැනකදීම නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාදි කියනකොට ඒතකොට බුදුන් සඳහන් කරනවා එහි නිබ්බිදාව පහල වෙනවා රූපේ නිබ්බිදාව පහල වෙනවා චක්කු විඥානේ නිබ්බිදාව පහල වෙනවා ස්පර්ශේ නිබ්බිදාව පහල වෙනවා වේදනාව නිබ්බිදාව පහල වෙනවා තෘෂ්ණා නිබ්බිදාව පහල වෙනවා මේ විදිහට දකින දකින දේ ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ තමයි තේරෙනවා විහිදී පැතිරී යන ගතිය වෙනුවට පහනකට ලං කරපු කුරුළු පිහට්ටක් වගේ උණු වේවි උණු වේවි පස්සෙන් පස්සට එනවා පහනකට ලං කරව ප්ලාස්ටික් නූලක් වගේ උණු වේවි උණු වේවි බයලච්ච වෙලා පස්සට එන්න පටන් ගන්නවා. මේ ගතියට කියනවා සංඛාර උපේක්ඛාව කියලා. සියලු සංස්කාරයන් විසී උපේක්ෂා වෙලා ඇතුළට ඇකිලෙනවා. පැනලා ගිනි ගන්න යන්නේ. අන්න එතෙන්ට එනකොට යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් රහත් හිතක් කියන්නේ මේකයි කියලා. තාම තමයි රහත් වෙලා නෙවෙයි මේ රහත් හිතක ලකුණු පහළ වෙනවා පැනලා දෙන්න යන්නේ. ඒ වෙනුවට ලැජ්ජී කුක්කුච්චක වෙලා ඇතුළට නැමෙන ගතිය. එතකොට ඒ නිබ්බිදාව නිසා ඇති පිටත ගියොත් නෙමෙවා මේ සංයෝජන මාර්ගෙන් කොකු මාර්ගෙන් වගලාගන්නේ පැටලෙන්නේ දැන් ඒ කොකු දිගහැරිලා දිගහැරුණාට පස්සේ ඒව ගැහුවත් මොකේක හරි ඒකේ බිලිය නෑ දැන් ඇමිනෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ නිබ්බින්දති විරජ්‍යති රංජනීය වෙන්නේ නැහැ. රංජනය කරන ලෝකයකට ගියත් තමයි රංජනීය වෙන්නේ. විරජ්‍යති විමුච්ඡති. එතකොට ඒකෙන් මිදීම රල්පා අවුල්පාස ගලවගෙන මිදෙනවා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම තිබුණත් මිදිලා තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් රේන්දයක් අරගෙන පුඩුවෙන් ඇද්දොත් හිර වෙනවා නූලෙන් ඇද්දොත් ගැලවෙනවා. නූලෙන් ඇද්දත් නැතත් ගැලවිලා තින්නේ ඒකේ. ඒ නිසා රේන්ද ගොතන ගොතන වල මේ පුඩුවෙන් දමලා ඇද්දොත් එන්නෙන් රේන්දේ තද වෙනවා. ඔය සිමෙන්ති බෑග් එකක් ලියන ඇටි ක්‍රමයක් තියෙනවා. පුඩුවෙන් අල්ලලා ඇද්දොත් හිර වෙනවා. නාටාම්බි වට නාටාම්බිට කිව්වොත් එහෙම සිමෙන්ති අදින මනුස්සයෙකුට බෑග් එක ගලවලා දීපන් කියලා ඌ එක පැත්තක් අල්ලගෙන අදින්නේ පොට්ටෙක් වගේ කිසිම ගාණක් නැ උදන්න මෙතනින් අල්ලපුවාම නිකම්ම සුස්කාල ගැලවිලා යනවා. එනිසා ඒක ගැටේ තිබුණත් එකයි නැති වුණත් එකයි විමුක්තිය ලබාගත් කෙනාට මෙතනින් ඇද්දොත් තද වෙනවා මෙතනින් ඇද්දොත් ලිහිනවා කියන එක දන්න නිසා ගැටේ තිබුණත් ගැලවිලා තිබුණත් ඒක බොහොම සුළු විනෝදාංශයක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ විමුක්ති පුද්ගලයාත් ඕන තරම් කෙලෙස් සහිත පුද්ගලෙත් එක්ක ඉඳගෙන කටයුතු කරන්න පුළුවන්. කෙලෙස් සහිත කෙනාට තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. නමුත් කෙලෙස් නැති කෙනා දන්නවා ඒගොල්ලෝ මේ තණ්හාමාන දිට්ඨි සහිතව මේ ලාභ සත්කාර වලට කටයුතු කරාට මමත් ඒත් එක්ක හිටියට මයිලක තණ්හාමාන දිට්ඨිය ඇතිවීමක් නැහැ මට තේරෙනවා තියෙන්නේ නිබ්බින්දනය විරංජනය විමුක්තිය තියෙන්නේ කියලා ඒ කියා බෑමකෝ ඔක්කෝම ඉස්සරහා මේ ගැටේ ලියලා පෙන්වන්න ඕන කමක් නැහැ. ඕනේ තරම් ඒක වසංගාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා අබෞද්ධයන් අතර හිටියත්, තිරිසනුන් අතර හිටියත්, දෙවියන් සමග හිටියත්, බ්‍රහ්මයන් සමග හිටියත් තමන්ගේ මේ ලබාගත් මේ ශක්තිය ඥානය කවදාක සමාජයේ ප්‍රශ්නයක් ඇති කරන්නේ කිසිම වෙලාවක භාවනා නොකරන පිටසක් එක්ක ඉන්නකොට ප්‍රශ්නයක් ඇති වෙන්න ඕන කමක් නැහැ. මොකද මේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ අනිවාර්යෙන් භාවනා කරමිනියගේ විතරමයි. භාවනා නොකරන මනුස්සයගේ සමාජයේ ප්‍රශ්නයක් නෑ. මොකද සමාජය කියන්නේ ඒගොල්ලන්ගේ දේ. භාවනා කරන එක නා ගිහිල්ලා ඒකට ප්ලග් වෙන්න දන්නේ නැත්නම් ෆිට වෙන්න දන්නේ නැත්නම් ඉතින් ආ ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ නිසා සර්වචනාංශයේ මේ චචක්ක දේශනාවේදී පැත්තක් තියෙන වැඩි යුතු කොටසක්. ක්‍රමිකව කරගෙන යා යුතු කොටසකුත් තියෙනවා. උඟා කාර්ය තියෙන්නේ ඒක පිළිබඳව තියෙන සම්මාදිට්ඨිය සහ සම්මාතංකප්පේ. මේක දිහා බලන බැල්මේ. ඒකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඉතින් මේ යෝනිසෝමනසිකාරය නැති වෙලා තියෙන වෙලාව නේ අයෝනිසෝමනසිකාරය තියෙන වෙලාවේ යෝනිසෝමනසිකාරය වීම සඳහා යෝනිසෝමනසිකාරය ඇතිවීම සඳහා මොකද්ද තල්ලුව කොහොමද වෙන්නේ කියලා මොන්නම තාලෙකින්වත් කියන්න බෑ. ඒ කේමා වගේ භික්ෂුණියක් පහන නිවිල යනකොට තමයි ඒක දැක්කේ. ඒ වගේම පටාචාරා වගේ කෙනෙකුට ඔක්කොම කරදර වෙලා තියෙදී නංගි සීලෝපං කියනකොට දැක්කා. කිසాగෞතමීට තමන්ගේ වැඩක් බලා ගන්න කියනකොට දැක්කා. අඟුලිමාලට මම නම් නතරුණා පුතේ උඹත් නතර වෙන කියනකොට දැක්කා. ඒ කොහොමද මෙච්චර මේ අපි තටවන දැන් දවස් 10 ව කීයක් කරපුවද මේ කට්ටිය මේක ඇද්ද භාවනා කර තාම නෑ. තාමත් මේ පටාචාරා වෙලත් නෑ. තාම අඟුලිමාල වෙලත් නෑ. බලනකොට අඟුලිමාලට ෂෝට් කට් එකක් තියෙනවා. ඒ මිනිහට නිකන් ගිය ගාම ටක් ගාලා ටිකට් එක හම්බුණා. අපි තටමනවා. මම ජේ මහා කරත්තකාරයා පායට හැතපොම්මයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා කියලා අපි බර කරත්තේ. ප්‍රඥයන්නේ අන්තිම බස් එකේ ගියත් නිවනේදී සමානයි. බුදුරජාණන්සේ කියනවා පළවෙනි බස් එකේ ගියත් අන්තිම බස් එකේ ගියත් නිවනේදී සමානයි. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලට අවශ්‍ය කරන යෝනිසුමනස්කාරයේ පිණිස මේ චක්ක සූත්‍රයත් හේතු වාසනා වේවා නිසිපරදීක යොදා ගන්නා ක්‍රමයේ Tamanටම වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් ඒ වගේම දේශනාවලියත් නිමාව මෙතනින් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම තෙරුවන් සරණයි